අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි සමාරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පටන් ගන්න පුරුදු පරිදි සතිವಾರයේ ලිඛිත ප්‍රශ්න වලින් අපි මන්දිකාගේ ඉලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ආනාපානයේ බෝධුට ගෙවි ගොස් ඇත චිත්‍රේ හා රූප කිසියම් මතක සටහනක් ගැනීමක් ගැටීමක් නැතුව ඇවිත් යයි. මේ භාවනාවේ මන්දගාමී සත්‍යයකට සිතා සිටියා ඊයේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ රාග ද්වේෂ මෝහ නැති නික්ලේශී අවස්ථාවක් ලෙස කළ ප්‍රකාශ මගේ දෙලෙසට කඳු එකතු කළේ එය මා කරගෙන යන භාවනාව ගැන යලි තාත්ම විශ්වාසයක් ගොඩ නැගුණු නිසායි. හැකැම්ම හාල් පන්හා ගෙවාගෙන මේ ධර්ම මණ්ඩපයේ මණ්ඩපයට ඒමට ලැබුණේ පෙරකල මහා කුසලයක් සැයි සිටුනි. සමග ධර්ම සාකච්ඡා අතරදී වහන්සේගේ වහන්සේ කිසිවිලි මෙතරම් ඇති බව දන්නේ සතිය ඇති නිසා බවද විතක්කාගේ ගැන පවසන්නේ අපගේ ඡන්දේ එක ගොඩකට සිටුනි නිසා ඒ සමග Taman කියා සිතා ඉගෙන සිටින සියලු බැලේ එක ගොඩකට වෙන වූ චිත්‍ර රූපයක් බැඳිනවා. ඉහත කළ ප්‍රකාශිත එකව ගැන ඔබ වහන්සේට යමක් එකතු කළ හැකි නම් කාරුණිකව එසේ කරන ලෙස ඉල්ලා සිටිමි. එසේම බොහෝ දුරකට ගෙවාගෙන බෙහෙත් දරාගෙන අප වෙනුවෙන්ම ටොරොන්ටෝ වලට වැඩම කළ ඔබ වහන්සේට පින්වීමට වචන නොමැති නිසා උතුම් වූ නිර්වාණ අවබෝධයෙන්ම පතමි. අන්තිම දවසේ කියන සිවිචරයි. කල්ලාගේ විලට පැන. කෙසේ නමුත් මේ භාවනා කරුවට වැඩිය සමාහලාට ප්‍රතිඵල හම් වෙනවා සාකච්ඡාවේ. භාවනා කරාට වැඩිය ප්‍රතිඵල හම් වෙනවා හරියට බණක් ඇහෙනකොට. ඒකට හේතුව ඊට කලින් භාවනා කරලා අත්දැකීම් ලැබිලා තියෙනවා. ධර්ම සාකච්ඡාවේදී සහ ධර්ම දේශනාවල ඒක පෙළ ගැහෙනවා. පෙළ ගැහිච්ච ගමන් පුදුමාකාර බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අනුග්‍රහිත පහක් බුදුහන්තු සඳහන් කරලා තියෙනවා. සීලේ තියෙන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, බණ ඇහෙන්න ඕනේ, සමථ විදර්ශනා භාවනා වඩන්න. ඒ එකලස් වෙන වෙලාව පෙළ ගැහෙන වෙලාව කොහෙද කියලා කාටවත් කියන්න බෑ. ඒක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික් තමයි. ඒක හැම වෙලාවම ඉම්ප්‍රොම්ප්ටු. ඒ වෙලාවට කොට ගන්නවා. ඒ නිසා මගේ නෙවෙයි ඒක. මට නම් මට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. සියලු ගුණ කණ්ඩම්බේ අපි ළඟ තිබුණා. ඒ පෙළ ගැහිලා බල සම්ප්‍රේෂණය වෙන වෙලාව සම්පූර්ණ හම්බයක්. ඒ නිසා ඒක කොපි කරන්න බෑ. කාටවත් දෙන්නත් බෑ. ආකර්ෂයක් කොපි කරන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒක උනේ නැති ජීවිතයත් ඒක වෙච්ච ජීවිතයත් පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒක වෙච්ච ජීවිතයේ සිදුවෙන දෙයට ඉඩ දෙන්න ලෑස්ති. සිදුවෙච්ච නැති ජීවිතේ මේක කරන්න ආපු. අර කරන්න මේ කරන්න හදනවා මේක මේ අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න තේනවා මේ සිද්ධ වෙන දේ විතර අර්ථ සිද්ධිය සලකන සුභ සිද්ධිය සලකන මොනම සම්බන්ධතාවයක්වත් ලෝකේ නැහැ. ඒ නිසා වෙන දෙයකට වෙන්නක්. ඒක වෙන්න අර වගේ අත්දැකීම් රාශියක් කරා තමන්ට මේ විශ්වාසය ආත්ම විශ්වාසය ඇති වෙන්න ඕනේ ඒව ධර්ම ගැඹීරත්වය කියලා තමයි කියන්නේ මේවා මේ පෙළ ගහලා ඕන වෙලාවට කරන්න පුළුවන් දේවල් නෙවෙයි කළ හැකි දේවල් ටිකක් තියෙනවා හේතු සම්පාදනය කරලා බලන්න හේතු සම්පාදනය කරලා බලනකොට ඒ වෙලාව මෝරන වෙලාව වෙනකොට කටයුත්ත සිද්ධ වෙනවා හේතු සම්පාදනයේදී වගකීමක් තියෙනවා මේ වගේ දේවල් පෙළ ගැහෙනකොට ඒ ඒවගේ ගොනෝ ආපු වෙලාවට හිත වෙනවා මිසක් අපිට ඒක ඕන වෙලාවට කරගන්න බෑ ඒ නිසා ඒක ධර්ම ගෞරවයෙන් බලන්න එකයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රකාශ කෙරුවේ අන්තිම දවසේ කලින් කිව්වට ප්‍රශ්නේ නෑ හොඳයි. මොකද අනික් කටියටත් අහගෙන ඉන්නකොට මේ භාවනා කරන ගමන වෙන්නත් දෙන්න පුරුදු වෙනවනේ. ඉතින් ඒක මෙයාගේ විශාල පිරිසක් ඉස්සරහා කියනකොට එක්කෙනෙක් තනිකර කමට අසුද්ධ කරන්න වැඩි ලොකු ගුණයක් තියෙනවා. අනික් අයටත් ඒකේ මේ සමාජිකත්වයක් ලැබෙනවා. බෙදා හදා ගැනීමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ සතුට ප්‍රකාශ කරනවා කියුවෙක්ට. හැබැයි ඒකේ ගුණය හිතේට වදින්න ඔය වගේම රාශියක් වෙන්න. එකකින් දෙකකින් වෙනව ඇත්තට ලොකු වෙනසක් යාදෙට වෙනසක් කල්යන වෙනසක් කරන්නේ ඒ නිසා නැවත නැවත සිදුවෙන ආකාරයට ජීවිත රටාව සකස් කරන්න කියලා අපි යන ඊගා ප්‍රශ්න ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ නමස්කාර වේවා. මා කාලයකට භාවනා කරමි. මේක වසර 3කට පෙර නිස්සාරණ සෙනසුනේදී ඔබ වහන්සේ මුණ ගැසී කමඨාන් ගැනීමේදී මෙතනින් එහා කිසිවෙකුට උදව් කළ නොහැකි බව ධර්මතා තුලින් ගෙන යාමේ ඔබ වහන්සේ උපදෙස් දුන්නේ. නමුත් ඒ ඉවේසියේ හුදකලාවේ කිසි මහා කම්මැලිකමක් විය. විකින් විට නිස්සාරණ වණේදීද මෙහිදී වහන්සේ හමු වී ඇති. පිළිතුරු නියම නියමනය ඒ දෙල්ලන් පිළිතුරු සනාථ කරමින් ධර්මතා ධර්මතා තුළින් විවිධ අවස්ථා හසු කළෙමි. 180ක් පමණ පරිසරයෙන් විදුණු මා මුදකරාද ජීවත් වෙමි. ආයතන 6ක එදිනදා ජීවිතයේ ප්‍රකටවන ප්‍රකටවන අරමුණු දැක දැන එතන එතනම නිරෝධ කරමි. නමුත් අතීතයේ ආත්මයක් ලෙස උපාදාන කර අනාත්මෙට ගියා වූ ධර්මතා චේත සංඛාණය තුළ ගොඩ දමයි. එම අතීත අනාත්ම සංඥාව එසේ ගොඩ දමන විට හඳුනාගත්තුද සමහර විට ප්‍රකට නොවන අරමුණද කඩුල්ල උපේක්ෂාව දැන බොහෝ දුරගොස් නවතී. මේවා හඳුනා ගැනීමට බැරි වේ. මෙසේ කාලයක් හිට පුරුදු පුහුණු කර සිට සමහර අවස්ථාවලදී ශබ්ද තිබුණ රූප තිබුණද කිසිවක් ගණන් නොගෙන නිශ්ශබ්දව ටික වේලාවක් තිබී. මා කයයන් කෙරෙහි වේගවත් ලෙස සුනම් ශුන්‍යතාවයෙන් යමින් නැවත සංඥා එමින් නැවත ශුන්‍යතාවට යමින් නැවත සංඥා එනි හිතා මේකින් ක්‍රියා කරන බවක් දනි. සමහර අවස්ථාවලදී මා ඔබහන්සේට පැවසු ආකාරයට වේගවත් භාවයේ ඉතා වේගවත්ව දැනේ. හෘදේ ස්පන්දනයේ වේගය මෙන් මුළු ශරීරෙම වේගවත්ව ඇතුළාන්තයෙන් ගෙහි. පරියන්කයේ ඉඳගත් ගමන් මේ චිත්ත ඒකාග්‍රතාවයට පත් වූ විගතම දැනේ. සමහර අවස්ථාවන්හිදී ඉදිරියට පත්තට ඉදිරියට පත්තට ශරීර සමාධිය තුල පැහැදේ. ය වේගවත්ය ටික වේලාවකින් සංකීර්ණ නැවත සංඥා පැමිණෙන නැවත වේග වේගවත් ඇතුළාන්ත ගැනීම ඇතිවේ. පරියන්කේ නැගිටි දානේ ගැනීම යන විතර එය විකින් විට පැමිණේ. මා හුදෙක් දානේ ගන්නාට සමාධිවත්ව සතියෙන් දානේ ගන්න. එවිට වේගයෙන් ගැනීම නිසා මුහුණ අතර වේගයෙන් ගැනේ. ඇතුළාන්තයේ පරියන්කේදී ගැනීම ගෙදරේදී සිදුවේ. දිනක් රාත්‍රී නිින්දේදී විශාල ශබ්දයක් ඇසී ඇහුණේ. එවිට විශාලම වේගයකට හසු විය. එය අතුලන්ත ශබ්දයකි. මට මේ හැඟීම නවතින විට මම යා දියවි ඇතයි සිතේ. මේ මා කරන ලද දෙයක් නොවේ. ඉබේ කෙරෙන්නක් බව සිතේ. මගේ පියා මගේ ආත්මය පියා අල්ල ගැනීමට මම මේ දෙක නැති යන හැඟීම මේ නව සිදුවේ විදිහට හිතට එයි. මෙතන ඇතිවීම නැතිවීම පමණක් ඇතිව මානසිකාරයට තේ මා මේ ගැනීම වශයෙන් දකින්නේ ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ධර්මකයි මට සිටේ බුදු පියාණන් වහන්සේ දේශනා කර කිසිවක් නොමැති ඇතිවීම නැතිවීම මෙයයි හැම විටම සිටේ ඔබ වහන්සේගේ නීතිගත දේශනාවන්හිදී සමන්ගේ අත්දැකීම් කාටවත් නොකියන ලෙස අපට උපදෙස් දී ඇත එසේ වෙයි මේ උපදෙස් වලට ගරු කරමින් ඉදිරියට විත්ති පූර්වට ආරාධනා නොකරන කිරෝ වහන්සේගේ දෙපා නැති ඉලා සිටිනවා මාහට මේ අවස්ථාවේදී කුමක් කර යුතුදයි උපදෙස් ලබා දෙන ලෙස ඉතාමත් සාමූහිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අප ලෝකයේ අප ලෝකයේ සාකලේ මුදවා ගැනීමට කරන්නා වූ සතිපාසල ආදී සෑම ව්‍යක්තියක්ම සාර්ථක වේවා ධෛර්යය නිරෝධී භාවය ලැබී පරිණිර්වාණය දක්වාම සුවෙන් මෙතෙක්වා. සියලු දෙවි ආරක්ෂාව දෙවි පිට ආරක්ෂා ලැබේවා සෙල්වන් සර්ණයි. එක්ක කුරුට කරනවා නම් ආරාධනා නැහැ විදාන්ති. එන්න කියන්න වරෙන් කියලා කිව්වොත් එන්නේ ඒකයි. ඒ හිත තියාගෙන තමයි මම ඔක්කොම බලතල පාවිච්චි කරලා තියෙන්නේ. කෙසේ නමුත් මේ යම් දවසක යම් කිසි කෙනෙක් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් අරගෙන ඒක හොඳට ફોકસ කරලා මොන මූලද්‍රව්‍ය දාලා බැලුවත් ඒක අණු අංශු කුඩා වලට යනකොට වේගයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ වේගෙ මේ මම කිව්වට එකක්ද, පණ තියෙන එක එකක්ද, පණ නැති එක එකක්ද නෑ. හැම දෙයක්ම යක්ෂත්‍යයක් විතර. ඉතින් භාවනා කරනකොට කුඩු පුංචි කුඩු කරන කුඩු කරන කුඩු කරන යන්න යන්න ශක්ති පාටපත් වෙනවා. පිටුවෙන්න පිටුවෙන්න ගොනු වෙන්න ගොනු වෙන්න කලාප හැදෙන්න හැදෙන්න මම කැදෙනවා. ඉතින් මේකට රිඩක්ෂන්ෂන් කියලා කියනවා. විභජ්‍යවාදී කියලා තේරවාදී කියනවා. පුළුවන් තරම් සතියේදලා බලන අංශුව කුඩා අණු කුඩා වලට කඩන. කනෝඩ ශක්තියක් විතරයි තියෙන්නේ. කොත්තනේ පටන් ගත්තත් ඒක එකයි. නමුත් ඒවා ගොනු වෙලා කලාපයක් වඩපත් වෙලා පද්ධතියක් ඝණයක් වඩපත් වෙනකොට මම එක් වෙනවා. ඒකට කියහාම කැලී එකතු කරුවට පස්සේ සමස්තය වටිනාකම කැලී ටික එකතුවට වැඩි මොකක්ද ඕ එකක් එන්නේ කියන්නේ. කැලේ එකතු කරුවාට පස්සේ කැලේ වල වටනාකට වැඩිය සමස්තය වෙනකොට ඊට වැඩිය අමතර වටනාවක් වෙනවා එක්ක මමෙක් කියනවා. එහෙම නැත්නම් ඒක ඒකකයක් වඩපත් වෙනවා. සංසිද්ධියක් වඩපත් වෙනවා. නැත්නම් කඩලා කඩලා බොන්චු කොටසට ගියාට පස්සේ ඒ මොකක්වත් නැහැ. ඒ නිසා මේ අකුරක් තියෙනවා ඒ ත්‍රිකෝණියේ සමස්තය දක්වන සිග්මද මොකක්ද කියලා. ඔක්කොම කැලේ එකතු කරන එක. දේවල් එකට ලං වෙනකොට 1 1 2යි නෙවෙයි. දෙකට වැඩි මොකක්ද තියෙන්නේ? ඒ නිසා එකට සම්මුති ඝණය සංතති ඝණය කියලා කියනවා. එහෙම නැත්නම් ඝන සංඥාව කියනවා. දේවල් එකතු වුණාට පස්සේ දැන් අපි මෙතන මේ ශාලාවෙන් අපි 30 40කට ලබාවනා කරලා තියෙනවා. 50 60කට ලබාවනා කරලා තියෙනවා. ගාණ වැඩි වෙන්න වැඩි වෙන්න පුදුම ගැම්මක් තියෙනවා. අර එක්කෙනෙක් කෙනා භාවනා කරනට වැඩිය දෙන්නෙක්ට වැඩිය 3 4 5 වෙනකොට ඒ ගැම්මේ බලය එක එකනා තුළ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිතිස් කුණ පිට කඩලා හෝ එනතන මේ කුණ පැතුලේ තියෙන කුඩා කුඩා වලට කඩලා ඒ කුඩා කොටස් ඒ කැරකෙන වේගය කවුරු හදපු එකද දන්නේ. ඒකට කතෝලික අය කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා. දෙවියන් වහන්සේ ඒක හදලා තියෙන්නේ. ඒ අංශු එච්චර වේගෙන් කරගෙන කොච්චරද කියනවා කරකෙන වේගයේ ඒක බලාකුලක් වගේ. කොතන කියනවද දන්නේ නැහැ. ඒක නම් ලෝකල්. ඒ තරම් වේගෙන් හෙල්ලෙනවා. ඒ නිසා කොතන කියන කියන්න බෑ. ශක්ති විතරයි. ඉතින් හැම කෙනෙක් තුළම තියෙන ශක්තිය. දන්නේ නැහැ මම මේ ක්‍රියාත්මක වෙන ඥානයකද පිළිමයක්ද කියලා. ඒ ශක්තිය දන්නේ නැහැ මම ක්‍රියාත්මක වෙන පණ ඇති එකද පණ නැති එකද කියලා. ඒ ශක්තිය දන්නේ නැහැ හොඳ නරක කියන එක. ඒ ශක්තිය දන්නේ නැහැ හරි වැරදි කියන එක. ඒ ශක්තිය දන්නේ නැහැ ලාභ පාඩු කියන එක. ඒ ශක්තිය දන්නේ නැහැ යසස අයස කියන එක. එකතු වුණාට පස්සේ ඕකට මොකක්ද වෙනවා? ඕකට මේ ඥාන වෙනවා, පිටින් වෙනවා, මම වෙනවා, මම නෙවෙයි වෙනවා, ලාභ වෙනවා, පාඩු වෙනවා. ඉතින් ඒ ටිකේ තමයි කෙලසෙන්නේ. මේක බින්දල බින්දල බින්දලා මයික්‍රොස්කෝප් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දැම්මා වගේ තමයි සතිය සමාධිය එකතු වුණාට පස්සේ ඒ මයික්‍රොස්කෝපික් ඉෆෙක්ට් එකක් එනවා. ඒතර කොයි දේ බැලුවත් ශක්තියක් විතරයි පේන්නේ. ඉතින් ඒ ශක්තිය හරීම අදාන්තයි. ඒ ශක්තිය හරීම කිසිම හික්මීමක් නැහැ. කිසිම විදිහකට මගේ කියන්න බෑ මට වශී කරගන්න බෑ. නමුත් ඒව තුළ න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ න්‍යායට වැඩ කරන්නේ මගේ න්‍යාය නෙවෙයි. ඒක මගේ සුභ සිද්ධියක් නෙවෙයි. ඉතින් එහෙම මේක ආගතෝ න්‍යායයට වැඩ කරන දෙයක් මගේ කියාගත්තට පස්සේ දුක තමයි. ඒක වැඩ කරන්නේ එයාට දීලා තියෙන ඩිසයින් එක හැටියට. ඉතින් මට ඒක නිරීක්ෂණය කරගෙන ඉන්න පුළුවන් නම් මම දැක්කා කියන්නේ නැතුව දැක්කත් විතරක් බුදුහාමර බැලුවොත් ඔච්චරම තමයි පේන්නේ. දේවදත්ත බැලුවොත් ඔච්චරම තමයි පේන්නේ. මම බැලුවත් ඔච්චරම තමයි පේන්නේ. හැබැයි මේ සම්මුති බැල්ම නෙවෙයි. මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක හරහා. ඉතින් ඒක නිසා මේක පුළුවන් තරම් තවල්ට කනවා රැයට කනවා වගේ තමන්ගේ ප්‍රകൃති බවට පත් කරලා. ඒ අතරමැද ඥාන පිළිපෙත් දකින්න. ඒ අතරමැද හොඳ නරකක් දකින්න. ලාභ පාඩු දකින්න. ඒ දකින්න ලාභ පාඩු එකක් දෙකක් කරන හොඳට කිනිලා බලන්න ඇතුලේ තියෙන ශක්තිය ඥාන පිළිපෙත් අඳුරනවාද? පණයිති පණ නැති අඳුරනවාද? අඳුරන්නේ නැහැ. ඒක නිසා බුදු ඥානෙට කියන්නේමක් තියෙනවා ලෝකයට. අපි බලන්න ඕනේ ඒකට සාක්ෂි වෙලින් කරන්නේ. ඒක නිසා ඒ සම්මත ලෝකේ ජීවත් වෙනකොට ඥාන පිරිමි නෑ කියන්නේ යන්න එපා තියෙනවා. නමුත් පරමාර්ථ ලෝකේ දිහා බලනකොට මේ මූල ශක්තිය උට කිසිම දෙයකට මායි කරන්නේ අනේම ශක්තියවල් දෙකක් තියෙනවා කියන එක. සමස්ත සමස්ත වෙලා ඝන වහනේ උනාට පස්සේ සාමූහික ශක්තියකින් ඒකකයක් හැදෙනවා මම යා උඹ යාගේ ඥාන පිරිමි. පුංචි පුංචි කොටස් වලට ගියාට පස්සේ එහෙම නම් කරන්න බෑ. ওই දෙකම දැක්කට දරා ගන්න බැරි කමක් නැහැ. දරා ගන්න බැරි අයට ෂිසොෆෙනික් කියන ලෙඩේ කියනවා. බයිපෝලා කියන ලෙඩේ හැදෙනවා. ඒගොල්ලන් හිතා ගන්න බෑ මේ මමෙක් තුල ශක්තිය තියෙනවා, ශක්තිය තුල මමෙක් ඉන්නවා කියලා. ඒ දෙක දෙකක් වෙච්ච ගමන් පිස්සුයි. භාවනාවදී අපිට සීලයක් තියෙනවා, සතියක් තියෙනවා, සමාධිය, ශ්‍රද්ධාවක් තියෙන නිසා අපිට පේනවා මේ දකුණු මොලේ වම් මොලේ මේ දෙන්න එකට ජීවත් වෙන ගොඩක් කරලා. කවදාකවත් දකුණට ඉඩ දෙලා තිබිලා නැහැ. ඔය දකුණට පොඩ පොඩ ඉඩ දෙන වෙලාව. අන්තිම දවසේ වනකොට පේනවා තමන්ගේ ආත්ම සුද්ධිය නැත්නම් ආත්ම කුසලය එහෙම නැත්නම් සුභසිද්ධිය කියන දකුණු මොලේ තමයි. අපි ඒකට ඉඩ නොදී මේ තත්කමේ යන්න හදනවා අම්මොලේ. ඒ තාක්කල් සත්‍ය මතුවේ නැහැ. ඒ නිසා ඔක්කොම හිතලා කරන දේවල් නතර කරා. මතකලා පේන දේවල් බලන්න. එතකොට මේ දෙක සම වෙච්ච දවසට තමයි තේරෙට පටන් අරගන්නේ අපි මෙතෙක් කාලේ කැහක් වහගෙන යන එකස් පොට්ටේ එකස් ගුණෙක් වාගේ. ඒකහක් වහලා තියෙන්නේ. ඒකහක් වහුවට පස්සේ ගැඹුරු පේන්නේ නැහැ. දෙකක් ඉන්න ඕනේ ගැඹුරු පේන්නේ. ඒ නිසා දෙවෙනි ඇහැ අරව ගන්නකන් තමයි අපි ඔය මේ ගමන යන්නේ. ඉතින් මේවා පොඩි ඉඟි. ඒක වැඩි වෙන තාලට ජීවන රටාව සකස් කර ගන්නට කියනවා. ඒක තමයි කියන්නේ. දරු ස්වාමීන් වහන්සේ ආනාපානෙ හොඳින්ම සංසිඳී ගොස් කිසිවක් නොදැනෙන සත්‍යයකට පත් වූ විට ටික වේලාවක් එසේ සිටින්නට පුළුවන්. මේ කිසිම සංඥාවක් තැනක් නිසා යම් කිසි ආයතනයකට උදාහරණ අකින්චායතනයට පත්වීමක්. කර්මාකර මේ පහදා දෙමින් ඉල්ලා සිටි ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඒ සංඥාවක් නැති එකට සංඥාවක් දාන්න දඟල දඟලීලා ඉතින් මොකද කරන්නේ? සංඥා නැති කරගන්න එක පැත්තකින් තඩනවා. අනිත් පැත්තේ ඒකට ලේබල් එකක් ගන්න කියනවා. ලේබල් එක ගන්න ඇණි ගන්න කොහෙද? කක තීරුකම් කිව්වා ඒ කෙනෙකුට බයිනව නෙවෙයි. මේ මොලේ පළු දෙක එක පැත්තකින් සංඥා නැති කරන්න හදනවා. අනිත් පැත්තෙන් අහනවා මේකට ආයතනයක නමක් අඩු ගන්න කියන්නේ මම නෙවෙයි. පව් කියලා හිතනවා. මේ දීලා තියෙන ලනෝල හැටි. කාලා තියෙන ලනෝල හැටි. ඒක එක්කෝ ඒක නැති කරන්න බෑන්ඩ් එක්කෝ ඇති කරන්න බෑන්ඩ් මේ වෛශ්‍යාවෘත්‍යය දරුව ඇති කරනවා කියන දෙකම කරන්න බෑ වෛශ්‍යාව ළමයා ඇති වෙච්ච ගමන් ගබ්සා කරනවා කුලකාන්තාව එහෙම නැහැ කුලකාන්තාවට ගබ්සා කිරීම විශාල අපරාධයක් ඉතින් මේ දෙක බිස්නස් දෙක මේක වැඩ කරන්න බෑ දෙක එකක් තෝරගන්න ඕන ඔහු වගේ රෝඩ ටක් ගන්නකොට දෙන්නවා ඒකල මටත් වගේ මම මේ කියලා දෙන එක කරන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ මම ආනාපානේ භාවනාව ආරම්භ කර විට මගේ මූණේ සහ පපුව තදගතියක් දැනේ. ආශ්වාස ප්‍රශ්වාසයේ මොදින් හඳුනාගත හැකිය. මා ආශ්වාස ප්‍රශ්වාසයේ සිට යොමු කරන විට තද අඳුරු බවක් සහිත කන් දෙක සහ නාසය අතර තද බල කම්පනයක් ඇති වෙනවා. එම කම්පනය දරාගත නොහැකි අතර මා ඕලාකාර හැඩයකට පත් වී ඇතැයි සිතේ. මෙය භාවනාවේ ප්‍රතිඵලයක් ප්‍රතිඵලයක් සිතා මේ දරාගෙන සිටියේ ආස්වාද ප්‍රාශ්වාසයේ සියුම්ව දැනුනේ මා ඕලාකාර දී ඇති හැඟීමක් ඇති වූ නිසා මා ඉදිරියට මට විනාශ කළද මෙම දැනීම සංගවට්ටම තිබුණි සිහිය මුගේ පවත්වා ගන්න කරුණාකර මේ පහදා දෙන්න වහන්සේට වහන්සේගේ සියලු ආධ්‍යාත්මික බලාපොරොත්තු සඵල වේවා මේ අපේ හිත සතහන් නැති කරන්න භාවනා කරනකොට හිත විවිධ සතහන් ගෙනත් ආනවා. අපිට නැති වෙච්ච මම ආයෙත් කරා. නැත්නම් විවිධ ආකාර අරහ ගිල්ල මේකේ ශක්ති වෙනකොට ශක්තියක සතහනකුත් නැහැ ආකාරයක් නැහැ. ද්‍රව්‍යයක් බවට පත් වුණාට පස්සේ හැම ශක්තියක්ම ඒකට සතහනක් සහ ආකාරයක් හිටිනවා. ඒ නිසා දකින්න දකින්න සතහන් ආකාර හොඳට විස්තර කරලා බලන්න. ඒ සටහන් සාකාර ගෙවුනට පස්සේ ඒකට මොන විදියකින්වත් නමක් සංඥාවක් සටහනක් ආකාරයක් දෙන්න බෑ. ඒකට අර මමයට ලැබ ගන්න තරක් තියෙනවා. එයාලා ගින්නේ සටහන් සාකාර වල. ඉතින් එයා ඊට පස්සේ සටහන් හදනවා. ආකාර හදනවා. ඒකට මනසට රූප පේනවා. ශබ්ද ඇහෙනවා. විවිධ දේවල් හදා හදා පෙන්වනවා. මොකද අර පිළිගන්න කැමති නෑ. සටහන් ඇති තැන ඉඳලා සටහන් නැති තැනට ආකාරයක් කියන තුර නැත්නම් යන ගමන භවනා ජීවනක් කියලා. ඉතින් ඒවට කියනවා වංචනික ධර්ම කියලා. ඒවට කියනවා ෂටගති කියලා. ඒවට කියනවා මායාවී ගති කියලා. ඉතින් මේ ෂට මායාවී ගති වංචනික ධර්ම බටේර මානසික විද්‍යාවට කවදාකවත් කොචර වෙලා නැහැ. ඉතින් ඒ නිසා බටේර මානසික විද්‍යාව කියන ගොඩාක් මේ මතු පිට මේ ඍජු රීකී අධ්‍යාපන ක්‍රමයේ යටදී. මොකද මේ භාවනාව වෙනකොට ඒ වගේ හිතේ තියෙන ෂට මායාවී ගති වලට අපේ සාමාන්‍ය තේරවාදී කියන්නේ උපක්ලේශ කියලා. භාවන උපක්ලේශ. ඒ නිසා ඒවා ඇවිල්ලා විවිධ බෞරෝකෝලම් පාන. විවිධ අර්ථකථන දෙන්න හදනවා. වෙඩි විවිධ ගොඩ පෙරක දුරු කර දෙනවා. විවිධ සමීකරණ දෙනවා. විවිධ ආකෘති ගෙනත් දෙනවා. ඒවා සියලුම අර්ථපාක්ෂිකයි. ඉතින් ඒවට අහුවෙන්නේ නැතුව ඒව එනවයි කියලා කියන හොඳ දෙයක් වැඩේ යනවයි කියන එක. මොකද ඒ වෙනකොට තමයි දැනගන්න ඕනේ මේ සංසාර ගමනේ කන්නා ආසා ක්ලේශ මාරසේන නානා රුදු වේශමවා මග අවගන්නේ. ඉතින් එනේ වේශරේ පනවලට හිත ගිය තමයි ගමන කැපෙන්නේ. මේවා මේ වෙලාවේදී එන්න ඕනේ හැබැයි මේවා මානසික ධර්ම. මොකද ෂට මායාවියති මේ නානාරූප වේශමව මගෞරණ එක තමයි කෙලස් කියන්නේ. ඉතින් අපි වුණතරලේ විශ්වන්න කියක මං වෙන්නේ ආර්ම කැලේ. ආට පුදව කරන්නේ. ඉතින් කාටවත් යන්නත් බෑ. ඉතින් ඒ නිසා ගිහිල්ලා හතරදරයක කාලා හතරදරය අමාරු වෙලා කමතහන සුද්ධ කරගෙන බණ අහලා සූදානම් මනසෙන් ගියාට පස්සේ වෙනවා මේවා එකකවත් අල්ලන්න තරම් දෙයක් නැහැ නිකන් හෙවණලි. ඒවා අල්ලන්නේ කෙලස් කියන එක තමයි. ඒ හේවනල්ලපව අල්ලන්නේ කෙලස් කියන එක. ඒ ලෑස්තිල යන එකට යාර කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. පෙරදක්මක් තියෙනවා යාට. එයා දන්නවා මේ ගමනේ යනකොට මායාට හෝ කෙලස් වලට හෝ ඒ නානාරුතු වේද වලට කිසිම විලිලජ්ජාවක් ඕන පිරිසුදුම් කරමතු ඕන තැනක මිනින්න අපිට දින ගණන් නොගෙන යන්නේ ඒ නිසා ඇති දේ බලන්න. යථා භූතේ බලන මේ හොල්මන් දිහා එනකොට මේ මේක ඇත්ත මේක මේ හොල්මන මේක යථාර්ථය මේක සංකල්පය කියන එක තේරුම් ගන්න බැරිකම අන්ධ භූත ලෝකයේ ඇති. නමුත් හොඳටම යථාර්ථයට ප්‍රകൃතියට ප්‍රත්‍යක්ෂයට තන දෙන සංකල්ප මායාවක් බව අන්ධ භූත කරන දෙයක් බව ෂට මායාවී දෙයක් බව තේරුම් ගන්න බෑ මොකද අපි ඒ තරම් ජීවත් වෙන්නේ මායා ලෝකෙක. සංකල්ප ලෝකෙක. ඒ නිසා මේවා එනකොට මේ සංකල්ප බව තේරුම් ගත්තොත් පේනවා භවනා ජීවුණුවට දන්න මිනිහට මේවා බාධා වෙන්නේ නැහැ. නොදන්න කෙනාට බාධා වෙනවා. ඒ නිසා යම් කෙනෙක් කැමදාන යම් කෙනෙක් යම් ප්‍රමාණයකට මේ කරනවා. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මේක දැනගත්තට පස්සේ මේක දිගේ හිතවිලි වන්ට යන්නේ කතන්දර ගොතන්න යන්නේ දැක කරන්න යන්නේ බය ඇති කරගන්නේ අර ප්‍රත්‍යක්ෂ දිගේ ඉදිරියට යන තමයි කරන්නේ ඒ නිසා මේකට ලෑස්තිලා යන්න ඒක පොඩි ප්‍රශ්නයක් ගරු ස්වාමීන් වහන්සේගෙන් උදේවරුේ භාවනාවේදී මාකට අධික බියක් දැනුනි. භාවනාව අතරතුර හිතෙලිය අධිකව තියෙන ඉලියකට මා ඇදී යනවා වක් යනවා මගේ හුස්මේදී මා මේ ලෝකේ පරිවර්ණයට යනවා වගේ දැනුනේ මම ඒ ඉදිරියේ කිසිසෝ ගාතාව කියන්නට පටන්ගෙන මහා ප්‍රෑයමකින් මේ ලෝකයට ඇවිත් හුස්ම ගැනීම පටන් ගන්නවා දැනුනේ ඊට පස්සේ භාවනාව අධික භාවනාවට අධික දියන් දැනුනේ. ප්‍රශ්න අංක 1. මේ අධික නිින්දක ප්‍රතිඵලයක්ද භාවනාවේදී මෙවැනි හුස්ම නිරකින් සිදු වෙනවාද? මම අසායති අන්දමට සමාධිගත වීමක් නම් හිතට මහත් පහසුවක් වගේ දැනීමක් නේද ඉන්නේ. භාවනාවේදී දෙල්ලමගේ පහතට කඩා වැටීමෙන් දෙල්ලේ පිටපත් අධික වේදනාවක් දැනේ. මේ දිගින් දිගටම පැවතුන දෙල්ලේ වේදනාව දිගටම පවතිනද? ඊට කාමික මෙයට පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය භාවනාවේදී කවදාකවත් වෙන්න බැරි දේවල් වෙන්නේ නැහැ. වෙන හැමදේම ඒ තමන්ගේ දෙනව කර්ම ශක්තිය හැටියට සිද්ධ වෙන දෙයක්. ඒ හැම දෙයකම කිසිම බාහිරේ සම්බන්ධයක් නැතුව ඒකේ නිමාවක් තියෙනවා. ඉතින් නිමා වෙන කණිවසන්ට බැන්නම් අපි අතරමැද විවිධ උපක්‍රම දානවා, බෙහෙත් දානවා. ඒක ඒක දේවල් කරනවා. ඒකට වෙන්නේ සංසිද්ධිය. අංග සම්පූර්ණතෝ ගෙවිලා යනවා ආයෙත්. අවදා හෝ ජීවිත කාය දෙක නිර්පේක්ෂව. කාය ජීවිත නිර්පේක්ෂව ගිහින් මේ කොයි දේ ආවත් මම කරණ තියෙන මේ සිද්ධිය සිද්ධිය විසීම හමාරකම් ඉන්න එකයි ඒක නම් ඉවසනවායි කියලා කියන්නේ නොසලෙනවායි කියලා කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ తాජීවුනේ කියලා කියන්නේ කියලා ගියොත් මට සාහිතික වෙන්න බෑ ඒක අඩුයි කියලා මට සාහිතික වෙනකොට වැඩි බරම එකක් වෙනවා ඊගාට ඊගාට ඔයිටත් පරිදර්ශන එකක් වෙනවා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ජීවිත පූජාවක් එහෙම නැත්නම් මරණය අත්දකින්න කම්ම පිළිනවා ඕනම කෙනෙකුට අතරමඟදී නතර වෙන්න පුළුවන් නතර වුණොත් ආයෙත් ඇවිල්ලා මඩ ගොඩේ වැටෙනවා. හොදවල මඩේ දැන්නා වගේ. ඉතින් ඒකකොට මේ ආයෙ නැවත ප්‍රകൃතියට ආවට පස්සේ ලොකු ජයග්‍රහණයක් වගේ gedara වගේ දැනුණට ආයෙ කෙලස් කොට තමයි ඉන්නේ. ඉතින් අනිත් දවසේ මේ දේ විද්දට මේ දේ යම් ප්‍රමාණයක විද්දට පස්සේ හිතෙන අද නම් විශාල ජයග්‍රහණයක් කියලා දෙනවා. නමුත් ඊට පහුද ඊට වැඩි අමාරු ප්‍රශ්නපත්‍රයක් හම්බෙනවා. හැබැයි අර කරලා පුරුද්දට මේ අභියෝගයට මුහුණ දෙන ගතියට, සෙල්ලක්කාර ගතියට, සාහසික ගතිය නිසා එන්නේ එන්නේ එන්නේ තමයි දන්නවා භාවනාවේදී වුණා කියලා කියන්නේ. මොකද දැඩි අපේ අපහසුතාවලටපත් කරලා තමා විසින්ම පරෝපදේශ රහිතව වෙයි ඉක්මවන හැටි උකරනවා. ඒ පාඩම අම්මා අප්පවත් දෙන්නේ අපට. ඒ පාඩම කිසිම පන්ති කාමරයක දෙන්නේ ඒ පාඩම බුදුහාමර විතරයි බය නැතුව අපිට කියන්නේ මොකද බුදුසජානක දන්න එක පුළුවන් කියලා විදිහට. අපිටවත් ඉස්සාර නැහැ. අපේ අමල දාතන කොහොමඩක්වත් ඉස්සාර නැහැ. අමල දාතන කැමති නැහැ අපි මැස්සෙක් මතුරෙක් කොහොමඩක්වත් කැමති නැහැ. බුදුරජාණන් කිසිම කතාවක් නැතුව කියනවා අතාරපන් ගෙදර ඵලයන් කැලේට. බුදුරජාණන් කියන්නේ මේ හොස්පිටල් රිපලන්ට කරගෙන ඉන්න කියලා. බුදුරජාණන් කියන්නේ මේ ස්නේක් බයිට් කිට් එකක් කරගෙන ඉන්න කියලා. මොකක්වත් නැහැ. ඒ නිසා මේ Tamanට තියෙන අවස්ථාවක් භාවනාවට කෙරුවට පස්සේ ඒ Tamanගේ දැරීම් මට්ටම, ඉවසීම් මට්ටම ඉහළ ගමමින් ඉහළ ගමමින් යනවා. ඉතින් යම් කිසි කෙනෙක් කවදා හරි මේ කරලා කරලා කරලා විඳලා මේ ජීවිතය, කය දෙකම මම අපේක්ෂාවක් නැහැ වෙන දෙයක් වෙච්චා සම්බන කරන සම්බන කවම් බැදගෙන කරන බැදගෙන කවම් කියලා කියදාදී මොකක්වත් වෙන්නේ නැහැ නිකම්ම නිවන් දකින්න ඊගාව ජෝක් එකේ ඔක්කොම දුන්නට පස්සේ මට එපයි කියලා. දෙන්නතු තියාගන්න නේ තරමටම එහා පැත්තේ ප්‍රශ්න පත්‍රයක් යනවා. ඉතින් ඒක නිසා කිසි කෙනෙකුට කියන්න බෑ බාහන කරපන් කියලා. බාහන කර භාවනා කරනවා කියලා කීතයක නමත භාවනාව වෙනම් ඔය සූස්තිය පොඩ්ඩක් තියෙනවා. ආතල්ලෙක සොම්ියේ සිලිලාරේට ගත්තේ වරින් වර විදි තමයි ගෙනියන්නේ ඕකෙන් තමයි බබාල බය වෙනවනේ. හැබැයි විපස්සනාට ගිය ගමන් කල් කුකුලක් කෑවට හතයි සුදු කුකුලක් කෑවට හතයි කියලා උස්සලම ගන්නවා ගලේ. පෙරදි ගහින්ද ගන්න. වාකීත දෑත බදල ගැහුවා වගේ නන්නත්තර වෙන්න ගන්න. ඉතින් මේනම් බැසන්න කයි නෙවෙයි. මේක බැන්නම් ඉතින් ඒකාටමයි කියපුතු ආපරවම ආයෙ පොඩි ෆයිල් එකක් දාලා බලන්න පුළුවන්. ආගන්න පුළුවන් ඊගා බුදු හඳුර වෙන්නේ ආයෙ කොච්චර කාලයකට බලන්න. ආයෙසරේ පොඩ්ඩක් ඒ වුණත් ඉස්සරහට යනවාමයි. මයිකේ බුදුහාමෝ ඊට ඉස්සර බුදුහාම දැක්කත් ඔය ගමන යනවාමයි. ඉතින් අර ඕනේ කට්ටිය මේ පටන් ගත්ත වෙලේදීම ඒ Tamange අපවීම කැපවීම ඔක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ නිසා අපිට ශ්‍රද්ධාවේ අනුපාරුකම් තියෙනකොට අපි හැම වෙලාවෙම කියනවා මනිනවා හෙට්ටු කරනවා බලනවා. මේ ශ්‍රද්ධාව මොකලාවට පස්සේ එයා වෙන දෙයක් කිසිම දෙයක් එක්ක හෙට්ටු කරන්නේ හෙට්ටු කරන්නේ කය සහ ජීවිතයත් එක්ක. කාය ජීවිත නිරපේක්ෂ භාවයටපත් වෙනවා. ඒකට දෙයියොත් බයයි, බ්‍රහ්මයොත් බයයි, මිනිස්සුයොත් බයයි, කොයි එකක් බයයි. ඒකට අපි බය තාක්කල් අනිත් ඔක්කොම අපිට ඉජු ඉජු කියලා කතා කරනවා. අපි දාස වෙනවා, අපි වාල් වෙනවා. ඉතින් ඒ නිසා මේක උද්දට වටන් ගත්තා. කාය ජීවිතේක පුදලා වටන් ගත්තා. බයයි ඒක කරන්න අමාරුයි. ඒක කෙරුවට පස්සේ තේරෙනවා ඉජු ඉජු කියනට ඕන කෙනෙක් ඇටේ. ඒ තරම්ම ශ්‍රද්ධාවක් ඕන මේකට. මේකට මේ මේ රූපෙට රූපේ දීලා බෑ. ප්‍රාණයට ප්‍රාණය දීලත් බෑ. සල්බිල්ලක් දීලා කරගන්නත් බෑ. මනුස්ස ජීවිතයක් නෙල්ලේ. ඒ මන මනස්ය සම්පූර්ණව gediy පිටින් ඉන්න. ආයේ මේ අපිට මේ රවත් ගන්න බෑ උතන. දෙයියන් ඉතින් ඔය තේ කාසිය රූපයක් කඩලා වෙලා රූපික රූපෙල්ල ෂේප් කරතයි. ෂේප් බිල්ල දීලා ප්‍රාණයට ප්‍රාණය දීලා ෂේප් කරලා මේක බෑ. ඒ නිසා කාටවත් ආදරය කරන කෙනෙකුට භාවනා කරපන් කියලා නම් කියන්නේ. <laughs> කියනකොට කියන්න තියෙන්නේ සිව්සයිඩ් බවුලින්. සබා කරන්න නැති මරණ මරණකන්ට ඊට විදි පොඩ්ඩක් යන්නේ. ඒකයි බුදුන් කියන්නේ යුද්ධදී 1000ක් වෙනවට රෙඩිය අමාරුයි උඹ දිනා ගන්න එක. ඔය ඕන සිල්පත් දානකොට අපි කරන්න හදන්නේ පෙරක දෝරුව දාලා, බැංකුව දාලා, නියෝජිතෙක් දාලා, ප්‍රාණීට ප්‍රාණ දීලා ජීවිතය පිටි මොකක්වත් බෑ. ඒක කරලා කරලා අන්තිමට සංගෙඩි කොට බෙල්ල තියලා ඇස්තිද නැස්ති නෑ භාවනාවේදී කවමදාකවත් ඕනේ නම් කියවන්න බුදුජානක දුෂ්කර ක්‍රියා කරපු වෙලාවේ උන්වහන්සේ ගිය ඔකලීදු දේවල් නෙවෙයි ඒ ටික ලියලා තියෙනවා බුදුජානක සාධුකන්නේ සපවිදින්න අතර අන්තිම සපවින්ද වගේම දුක් විඳින්න අතර අන්තිම දුක් විඳින කෙනා අපි දැන් හොඳ පැත්තට තමයි වඳින්නේ. නමුත් නරක පැත්තෙන් තමයි ගැම්ම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා කැමැතිනම් පුදන්න බලන්න යන්න. එහෙම නැහැනේ ඊගාපස්ස කියන එකයි තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මායි ඇතු ප්‍රශ්නයක් සමග සම්බන්ධයි. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල ගැන දැනීම නැති වී ටික වේලාවකින් නැවත මතුවේ. නොයසේ නම් වෙනස් ආකාරයකින් වර්ණනකී ශරීරයේ සියුම් කම්පන චලන ලෙස නැවත මතුවේ. අද දිනේ ඔබ්සර්ව් කළ යුතු වේදනා ඇතිවී නැතිවී යන සැටි කැපී පෙනෙනි. සමහර විට පරියන්කේ ඉතා ප්‍රණීතය. මෙතෙක් කල භාවනාවට අනුව ඇතිවීම නැතිවීම සමූහයක් දිගින් දිගටම ඔබ්සර්ව් කළෙමි. ඔබ වහන්සේ ඊයේ මෙයට එක්සැම්පල් එකක් ලෙස කොනිකල් ෂේප් ස්ප්‍රින් එකක් පෙන්වුවේය. අවසානයේ අටලෝ දහමට අකම්පිත මලකක් පැදෙන බව පැවසුවේ. පගාකර මේ නැවතත් පහදා දෙන මැනවි. තේරුම් ගන්න. ඒක තියෙනවා සිංහලට ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියලා පොතක් කියනවා. මේක ඩයලෙක්ටික නෑ නෑ ඒක ලස්සන සිංහල වචන දෙයක් දාලා දෙනවා. භෞතිකවාදී. ද්විඝටනාත්මක භෞතිකවාදී. ද්විඝටනාත්මක භෞතිකවාදී. thesis and thesis and synthesis. ඒක බොහොම ලස්සනට මේ බෙඩ් ස්ප්‍රින්ග් එකක් අන්දර බෙඩ් ස්ප්‍රින්ග් කියවහම තේරෙනවා කියලා කොහොමද? කොනිකල් ෂේප් එකේ ස්ප්‍රින් එකක්. ඒකේ යටම තට්ටුව සම්පූර්ණ වලේ තියෙනවා. ඒක තමයි සංසාරය. ඊට පස්සේ එකක් කැටක් කැටක උඩට උඩට යන්න යන්න ඇතුළට වෙනවා ඉස්සෙනවා. ඇතුළට වෙනවා ඉස්සෙනවා. ඒ වෙලාවට මේ පැත්තට යනවා වෙලාවට ඒක සම්පූර්ණ පහත්පසු විරුද්ධ පැත්තට යනවා. වෙලාවක හොඳයි කියපේක සම්පූර්ණම නරකයි කියන අනිත් පැත්තට ගියා. ඒකේ ස්පර්ශක බලනකොට ස්පර්ශක හැම පැත්තටම තියෙනවා. මේ කොනිකල් මේ ස්ප්‍රින්ග් එකට ගන්න ස්පර්ශකේ තමයි මේ වෙලාවේ අපේ මානසික මට්ටම. මේ දැන් හොඳයි කියපු එක ඒ රවුම් භාගයක් ගියාට පස්සේ අනිත් පැත්තට නෑ හොඳ නෑ ඒක හොඳ නෑ. හරියටම ස්පර්ශකේ විරුද්ධ පැත්තට යනවා. ඒක හරි ලස්සන ඒ පොතේ ලියලා තියෙනවා. ඒක කොමියුනිස්ට් ධර්මයේ විස්තර කරන භෞතික භෞතික වාදී විස්තර කරලා තියෙන පොත අරගෙන අරගෙන කියවන්න සිංහලකේ තියෙන ද්විඝටනාත්මක භෞතික භෞතික වාදී ඉංග්‍රීසි පොත වඩා හොඳයි dialectic materialism. මේක අපි හිතුවත් නැතත් සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ වගේ දෙයක් අර මුඩලකට දාලා පෙන්වන්නේ භාවනා කරනකොට අපි මේ ඕනයි කියපෝ මේ ඕනයි කියප එක තව ටික වේලාවක් ගියාම ඒකම සම්පූර්ණ විරුද්ධව කතා කරනවා. ඊට පස්සේ ආයතනයක් උඩට යනවා ආයතන ඕනයි කියපු තැනට ඇවිල්ලා විරුද්ධ කියපේකට විරුද්ධව කතා කරනවා. ඒ නිසා වෙල වෙනවා ආදේ කියන්නේ භාවනාදී පාඩුවක් පාඩුව කියන්නේ භාවනාදී ලාභයක්. හරි කියයි කියන්නේ වැරදිල්ලක් වැරදුන කියන්නේ හරියල්ලක්. ඒකට නිදර්ශනයක් වශයෙන් සර්වඥාන්සේ දෝදාන දර්ශන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. පෘථග්ජනයා යම් දෙයක් ඇත්තේ කියන්නේ නම් ආර්යයන් වහන්සේට නැත්තේ මේ. ආර්යයන් වහන්සේට යමක් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජනයාට නැත්තේ මේ. ඒ තරම්ම ඉතින් භාවනා කරනකොට අපි ওই දෙක අතරමැද තඩමාරු වෙනවා. අර එක පුත්තජන පැත්ත ඇදලා යනවා සමහරවිට ආරේ පැත්ත ඇදලා යනවා. ඉතින් එතකොට මේ ඔව් කියප එක මේ නෑ කියලා. ඉතින් ඒ නිසා මෙතනදී සාමාන්‍ය භාෂාවෙන් කියන තමන්ගේ විචාරකම් ටික පාවා දෙන්න ලෑස්ති වෙන්න. ඒ ටික තියාගෙන ඉන්න තාක් කල් භාවනාවේ කිසි වෙනසක් වෙන්නේ නෑ. භාවනාවට අඩුම කැඩුම සකස් කරනවා විතරයි. කොතන හෝ මනාපමනාප දෙක රුචි අරුචිකම් පෞරුෂත්වයේ තමන්ගේ සංසාර පොදිය විමතිලකම් ඒක ඉතින් එහාට මෙහාට ගම ගම හොල්ල හොල්ලා ගින්නේ දානවා වතුර දානවා. ගින්නේ දානවා වතුර දානවා. ක්‍රමික ඥාන නිසා වැඩි විතර දාන අරකට හොඳයි. මේ වෙලාවට ඉඳන් අපි මෙතනින් සතුටු වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථාන වන ආනාපානේ බොහෝ දුරට දිවි ගොස් ඇත. ඒ කියන්නේ සතිය පවත්වාගෙන සිටියේදී සමහර පරයන්කවලදී නිද්‍රා ගතියට පත් වේ. මෙත අවදියෙන් සිට නිදිමත ගතියට මාරු වෙන චිත්තක්ෂණය. වරහණේ ට්‍රාන්සිෂන් එක හොඳින් වැටේ. එවිට මොනේ ඉතා සියුම් ලෙස කීපලා යන දැනේ. මෙසේ සෙමින් සෙමින් නිදිමත ගතියට පත් වෙන දැනේ. ගෙල්ල ඉතාමත් සෙමින් කඩාවැටෙන දැනේ. මෙසේ සිග්නලිට එකවරම නාසයේ හරහා ශබ්දයක් නගමින් හුස්මක් ගන්න තියෙදී යයි. මේ වටපිට සිග්නලට ඇසෙන්නේ ඇසෙන්නේ ඉන්නේ ඇසෙන්නේ ඉන්නේ ගුරුවනවා ලෙස විය හැකිය. අනිත් අයට දික්තරවනවා ලෙස සිතා මහත් අපහසුතාවයකට පත්වේ. කලින් සිට අත්විඳින මෙය සිදුවන මොහොත හොඳින් තේරුණත් මට පාලනය කරගත නොහැකිය. එවිට ඉරියව්ව මාතර හොයගෙන වේලවන්ගෙන ගත හෝ වතුර ටිකක් පානය කරව උත්සාහ කරන්නේ සිත නීන නීගෝ සැපයි සිතානේ නැහැ. නමුත් ටික වේලාවකින් මේ නැවත සිදුවේ. ඉහත තම පරියන්කදීම සිදු නොවේ. මෙවැනි අවස්ථාවකදී නිින්දට අවදීම ගැන වහන්සේ මේක කියතදී වෙනත් අයට දුන් උපදෙස් මතකේ. එය මේ අවස්ථාවට යොදාගත හැක්කේ කෙසේද? නැතිනම් මේක වෙන උපදේශක් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ මුල් මුල් ප්‍රතිශේධී රචනයේ පොඩි පිටපොටේ යමක් තියෙනවා. එක මොහොතක ඒ තත්ත්වයට යනවා කියන චිත්තය ඇඳලා ඊගාව වාක්‍යය කියන ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්නේ කියලා. ඒ නිසා මේක බැච් සිස්ටම් එකට වෙනවද කන්ටිනියස් සිස්ටම් එකට වෙනවද කියලා කියන්න බෑ නමුත් ස්වභාවය නම් මේක ටික ටික ටික ටික තමයි අයිස් ටිකක් බටර් ටිකක් ෆ්‍රිජ් එකට දාපුවාම ඒ කැටි ගැහින්නේ දාපු ගමන් නෙවෙයි. ටික ටික ටික ටික ටික කැටි ගැහෙනවා. ඒක මිද්දනේ මිදෙනවා. ඒක තමයි මිද්ද කියලා කියන්නේ. ඒ නිසා අපි මේ අවදි මනස ඒ මිද්ද මනසකට යනවා නැත්නම් ලීන භාවයට යනකොට ඒක එක සැරේ වෙනවා නැත්නම් පරිශීලයට ලක් කරන්න බෑ භවනාත්ම ගන්න බෑ හැමදේම අනුපූර්වෙන් සිද්ධ වෙන නිසා අනුරූප සිද්ධා සික්ඛානුපූප කිරියානුපූප ප්‍රතිපදා නිසා සර්වඥංශ මේකට සමීකරණය හදලා තියෙනවා. පටන් ගන්න දකින්න. දැන් මේක කර ක්‍රමයි ඒ ක්‍රියාව වෙවි වෙවි වෙවි යහිත ඉබ්බකට ඇතුළට ගත්තා වගේ ඇතුළට මිදෙන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරයට අර පටන් ගන්නකොට තිබුණු සතිය මදි දැන්. ඊටදී උපරිම සතිය. නැත්නම් සුපතිත්‍ත්‍ය සතියක් ඕනේ. හදිහට මේ රහසෝලිය හොරකම් ස්ථානයකට ගිහිල්ලා එයා සාමාන්‍ය මිනිහෙකුට හැසිර හැසිර ඉන්නවා යම් වෙලාවක Taman සැක කරන පුද්ගලයා ශ්‍රේෂ්ඨයට පැමිණිච්ච ගමන් ඒ පුද්ගලයා අවධානය වැඩි කරනවා. එතෙන්ට එනකන් ඔය බලහන් ඉන්නවා. මේ සාමාන්‍ය සුපර් මාකට් එක වල බලුව හොරකම් කරනවා නම් ඒ මනස කොස්ටි කන්සියුමර් කෙනෙක් වගේ ඔය ඇවිල්ලා යනවා. සුපර් මාකට් අයිතිකාරය දන්නවා අනික කටිය දන්නේ නැහැ. යම් වෙලාවක ඒ කියන වෙලාවට හොරා ඇවිල්ලා දැන් බඩුසන්ට ලැහැතුනා නම් මෙයා අඟවන්නේ නැහැ කාටවත්. මම රහස් පොලිසිය කියන්නේ නැහැ නමුත් වෙනත් වෙලේ දැඩි අවධානය කියන හොරාට වෙන්නේ නැති වෙන විදිහට හැම දෘෂ්ටි කෝණයකම මොන ඉරියව්වෙන් මොන ඇස් බැලින්දුමෙන්ද වැඩේ කරන්න කියලා බලනවා වගේ ඒ නිදිමත කියන එක ශේෂ්ත්‍රයට ආපු ගමන් ඩබල් ඩෝස් දාන්න ඕනේ සතියේ ඒ ඉතින් එනකොට එනකම්ම සතිය සාමාන්‍ය සතිය තිබුණාම ඇති. ඒකට අඛණ්ඩ සතිය, සුපතිත්‍ිත සතිය, වේපුල්ල සතිය කියන වචන පාවිච්චි කරලා තියෙනවා. විවිධ විවිධ පසුබිමක් තියෙනවා. ඒක දාගෙන ඉන්නකොට තේරෙනවා මේ ක්‍රියාවේ හිම හිමීට ඒ දීන බහටපත් වීම සිද්ධ වෙනවා. ඒ දේට ලෑස්තිලා ගියොත් ওই විකි විපිරියාසෙන්නේ නැහැ. විලා විලෝපණෙන්නේ නැහැ. ලෑස්ති නැති මනස තමයි ලෝකේ තියෙන සියලුම දුක්කේ. ලෑස්ති මනසක කවදාවත් දුකක් එන්නේ නැහැ. මොකද ඒ ටීචර් ලෑස්ති. ඒ තමයි සූදානම් සාධිය කියන්නේ. ඒ තමයි අප්‍රමාදී කියන්නේ. ලෑස්ති නැතු පසුබාන කෙනා නම් එහෙම නැත්නම් ප්‍රමාද නම් ආරය එකිනෙක වාසි ලබනවා. ඒ නිසා මොන්නම මොහතකවත් පහසුවෙන් සිටින්නේ නැහැ. සීරුවෙන් සිටි. එඩිටින් කරනකොට උගන්න පහසුවේ සිටි, සීරුවේ සිටි කියලා. ඒක පහසුවෙන් සිටීමක් නැහැ. යෝගාවචර වුණාට පස්සේ කඩුව දාලා බැවිදිනවා වගේ තමයි. ඒ නිසා හැම වෙලාවෙම ඒ අවධානය ඒ ඒ අප්‍රමාදය එහෙම නැත්නම් ප්‍රමාණෝවි වැඩ කටයුතු කරන ගැටි කරදී උදාහරණයක් වශයෙන් කියනවා මේ ඒ වගේ කඹේ සම්බර කරන ඇවිදිනකොට තව කෙනෙක් රට දාගෙන යන්න බෑ. විශාල දේවලක් කපාගෙන පීනනකොට තව කෙනෙක් අරගෙන පීනන්න බෑ. ඒ නිසා ඔය අපි ළඟ තියෙන ඔක්කොම ප්‍රේම ජවනිකා ඔතෙන් එනකන් තමයි. ඒකන් ඉතින් තව කෙනෙක් ඉන්නවා සහායකයෙක් ඉන්නවා ඇසිස්ටන්ට් ඉන්නවා PA ඉන්නවා ඔක්කොම බොරු බයිලා. වැඩේට වැටෙන පස්සේ කමේ විදිහට මිනිස්සයා වගේ දීවලක් කපාන පීන කෙනා වගේ තමන්ගේ සියලු ශක්ති දැම්ම මේ දීවලවත් කපාගෙන යන්න බෑ. ඒ නිසා දෙවන්නේක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒ වෙලාව තමයි මේ සතිය අර හොඳටම කියුණු වෙන වෙලාව. ඒක ආයුධයක් ගන්නවා වගේ. ආයුධය ගහලා අය ගලේ ගලින් ගන්න ඕනේ ආයුධේ ඒක ගෙවෙන සිවුම් වෙන මට්ටම තමයි ගලේ පොඩ්ඩක් හරි වැදුනොත් දැල්ල ඉවරයි. ඉතින් ඒක හරි සිවුම් වැඩක් ඒක කායක කායක ආට් එකක්. එතෙන් නිකන් සයන්ටිෆික් වැඩේ. ඉතින් ඒක ආට් එකක් තියෙන නිසා ඒක කරලා බලනකමයි තියෙන ආර්ය පරිශ්‍රණය කියන උතුම් වචනේ ਸਰවඥාන්සේ දීලා තියෙන්නේ විවිධ ක්‍රම වලට කරන්නේ. කොච්චර කෙරුවත් වැරදි කෙරුවත් ඉස්තිරහණයක් වෙන්නේ නැහැ ඒක. අපව කරන්න වෙනවා. පොඩි පොඩි අඩුපාඩු මං හිතනවා. නැවත නැවත කරලා බලන එක නා හරියට පදම අල්ලගන්න. ඒක තමයි ජීවිතේ මනුෂ්‍ය ජීවිතයේ දෙන ශ්‍රේෂ්ඨම කෘත්‍යය. වෙන කෙනෙකුට කරන්නත් බෑ මේකට හොරගම් කරන්නත් බෑ දෙන්නේ කෙනෙකුට කරන්නත් බෑ තමන් මේක කරගන්න ඕන නිසා මනුෂ්‍යත්වය හරි ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයේ හොඳම ක්‍රියාදාමය වෙන. එහෙම නැත්නම් ඔන්නෝයි මොහොතේ විතරයි කියනකොටනේ ජීවත් වෙනවා. මුළු gediya පිටම ජීවත් වෙනවා. මුළු ස්නායු පද්ධතියම වැඩ. හැම හැකියාවක්ම වැඩ. අනික හැම වෙලාවම අපි ඉන්නේ ආංශික වැඩ කරගෙන. ওই නිකන් භාගිත නීති නැත්නම් භාගයට හීනෙක ඉන්නේ. ඉතින් මේකට බුදුහාම දෙන වචන තමයි අවදි වෙනවා කියන්නේ. ප්‍රබුද්ධ වෙනවා, නිවිදෙනවා. ඉස්ලාම් පිළිපදිච්ච කෙනා තමයි බුදුහාමුදුරු. නාසික කියන නැගිටපල්ලා. අවදි වෙලා කියලා. ඉතින් ඒකට යන ගමනේ ඉන්න නිසා සතුටු වෙන්න පුළුවන් වෙලාවක හම් වෙයි. ඒ ෆයිනල් එක්සෑම් එක නැත්නම් අවසාන පරීක්ෂණය කොයි වෙලාවෙද කියන්නේ බෑ සූදානමින් ඉන්න එකයි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දින දෙකකදී පරයන්ක භාවනාවලදී ලක්ෂණ දෙකකින් දෙක පහක් සඳහන් කරමි. එක භාවනාවකදී ආනාපානයේ හොඳින් දැඩි දැඩි ඉදි ක්‍රමෙන් සියුම්දී ගොස් පයක් නොදැනී ගොස් ඉතා පැහැදිලි ස්වභාවයක් අත්විඳිනේ. සුළු වේලාවක් පමණි. දෙවන අවස්ථාවේදී ආනාපානයට අරමුණු කරගෙන සිටින් පරයන්ක වේලාවෙන් අඩක් පමණ වේලාවක් ආනාපානයට ගොරෝසු ලෙසට මුල වැද අග ලෙස හොඳින් වැටහුණි. එරෙන ආනාපානෙක තරමුද ශබ්ද සිතුවිලි ආදී මෙනෙහි කර කර ආනාපානෙට සිත ගතිමි මුලදී අර අර අරමුණු කෙරෙහි සිත ගිය බව දැනෙන කුතුල් වෙලා ගියද පසුව පසුව එන එන විටම වගේ ඒ දුක නිසා සිතට වැටහුණු නිසා ඒවා එන බව කෙනෙකුටි මුණත් ආනාපානෙට මුතන ලැබුණි ඊට පසු පැය භාගයක් වැනි කාලයකදී තා වීදේ වේගයක් තිබෙනවා ලෙස හැඟුණේ. මෙය මට හැඟුණේ නිදේශකට ගොස් සටන් කරනවා ගැනිය. මුළු කාලයම ඉතා ක්‍රියාකාරී ඇක්ටිව් බවක් දැනුනේ. සිතට සතුටකුත් සමගම ජීවි බවක් දැනුනේ. එන්න එන්න හැදු අරමුණු වල අරමුණු වල පැඟිවිගත් සංහාර ද්වේෂ මාන ආදී දේට සුළු වශයෙන් අඳුරගන්න ලැබුණේ. මෙම අවස්ථාව දෙකෙන් පළවන අවස්ථාව ඉතා සිසිල් බවක්, සනීප බවක් සනීපේ ගමනක් යනවා ලෙස දැනුව දෙවැනි අවස්ථාවේ යුද්ධයක් කර ජය ලැබුණ එක අවසානයේ දැනෙනි. පසුව කල්පනා කර බැලුන එක දෙවැනි ගමන අමාරු වුණත් එහි ඇති ලයිව් ගතියට මගේ සිත ඇතුලෙන් කැමැත්තක් ඇති වී ඇති බව මට හැඟුණි. නමුත් ඊළඟ පරිණතවල මේ දෙකේ එකක්වත් අත්විඳේ නැත. ඉනි අනන්ත ස්වභාව අනිත්‍ය ස්වභාවයේ කියනුනේ. මේ පිළිබඳව බොහෝ අත්‍යක අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. ස්තුතියි. පළවෙනි පදයන්ක ගෑනු කියලා කියනවා දෙවෙනි පදයන්ක පිරිමි කියලා කියනවා ඒක ඕකට තමයි බඳ පාන්නේ මගේ මගේ ඇති ගෑනු පිළිම දෙකොල්ල මොල් දෙක මුගිනවා ඉතින් අර ඒ වගේ සූස්තියට ඉඳගෙන ඔය කුල්ලෙන් වහලා තියාගෙන ඉන්න පුළුවන් එහෙම පදයන්කකුත් තියෙනවා එහෙම ජොලියකුත් තියෙනවා යුද්ධෙට කියලා මොබිලයිස් වෙලා නැත්නම් කර්මන්නේ වෙලා හැප්පිලා ඒකට කරන එකට වෙන අපිකුත් තියෙනවා ඉතින් මේ දෙක පරුස කියන්නේ ෆෙමිනිටි මැස්කියුලිනිටි කියලා මේ දෙකට කියන්නේ. මම දැනග සිංහල කොහොමද? ස්ත්‍රී භාව පුරුෂ භාව. පුබ්භාව ඉති භාව කියලා කියනවා. ස්ත්‍රියගේ තියෙන කොන්සර්වටිව් ගතිය tie ටික රැකගත්ත අරස කරගෙන ඉන්නවා. පුරුෂයෙක් තියෙන පරුෂ ගතිය කඩාවැදිනවා ආක්‍රමණය කරනවා. ඉතින් මේ දෙකම තියෙනවා හැම කෙනෙක් ගාන. මේක 1918 දී හොයාගෙන තියෙන එක මිනිහෙක් කියලා දෙන්නෙක් ඉන්නවා කිය. කිසිම කෙනෙක් කියලා නැහැ බයට. නමුත් මේ මෑතකදී රිචඩ් ඩේවිඩ්සන්ගේ ෆෝෆ්‍රන්ටල් ලෝබ්ස් වල විස්තර හොයන්න ගියාම හුත්තටම දැක්කා එක්කෙනා තුළ මේ දෙන්නම ඉන්නවා. ඉතින් අර එක්කෙනේ ජයගත්තොත් අය අනිත් පැත්තට යනවා. මෙයා කරගත්තොත් මෙයා යට කරනවා. ඉතින් ඒ නිසා මතුවෙච්ච ගතිය හැම වෙලාවෙම ඒකාධිපති මතේ ඉන්නේ. ඉතින් මේ දෙක සමවුනොත් එන්න ඕන නිවන් දකින්න. ඒ පක්ෂ ගතියයි ශ්‍රී ගතියයි දෙකම එන්න ඕනේ. දැන් බුදු දහම් තමා මෑණි කියලා කියනවා බුදු පියයි කියලා කියනවා. දෙකම තියෙනවා. මහා කරුණාව වෙනවා ඔය පළවෙනි පරිලංකේ. මහා ප්‍රඥාව වෙනවා දෙවෙනි. ඒකට තී දෙක සම වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අපේ ළඟ තියෙන්නේ හැම වෙලාවෙම අසම බරගති. ඒක නිසා භාවනා කරනකොට ගන්නට පේනවා සමක බර කරන්න දෙකක් තියෙන බව දැනගන්න ඕනේ. හැම කෙනෙක් ගාම ගෑනු ගති තියෙනවා. හැම කෙනෙක් ගාම පිළිම ගැටි තියෙනවා. ඉතින් ඒක මේ සංයෝග විපරි විയോഗ පරියාය සූත්‍රයේදී පංචේ අංගුත්‍රේක අටේදී උදාසේ සඳහන් කර තිනවා උද්‍යප්පේ ඥානට යනකම් ඥාන පිළිබඳව හිතිනවා කියලා කාගෙන්ද. ඒකෙන් එහාට ගියාට පස්සේ ඥාන පිළිමි නැහැ. ඊළඟට තියෙන්නේ මනුෂ්‍ය ගතිය විතරයි. මනුෂ්‍ය ගතියට යනකොට පේනවා අපි ළඟ ලකුණු ලකුණු දෙකම තියෙනවා. ඒ තියෙනකොට හැකියාව වැඩි. අපි කිසිසේත්ම ඉස්සී ගතිය නැහැ කියලා කියන්නේ නැහැ, පුරුෂ ගතිය නැහැ කියන්නේ නැහැ. ඉතින් මේ දෙකම නැති වෙන වෙලාවකුත් එනවා. ඒ කියන්නේ භාවනාවේ අංජබජල් ලෝකෝ. ඒකෙදි මේ ඥාන ගතිය උපසංක දෙමුණා පිළිගත් තියෙන පරියක් හම්බ වෙනවා. කියන්නේ කඩාවැදින එහෙම නැත්නම් මොබිලයිස් කරපු එහෙම නැත්නම් අර වගේ සමාධි සුඛය වෙන දෙකම නැතිවත් තියෙද්දි ඒ තුනමත් තියෙද්දි වන්දෝත්සහය නොවි දිකට නිකපතා භාවනා කරන කරණදී වඳින්න වටන. කොයි එකද වුණත් එයා අතාරින්නේ ගේමක් දෙන්න. ඒක තමයි කරන්න බැරි අපේ මේ යුතුයකම් වගකීම් අර මේ මේ දේවල් නිසා අපිට කිසිම දෙයක් පිළිවෙත කරගෙන යන්න බෑ. යහර කරගෙන අධ්‍යයනය උටම් කන් දෙනවා, මෙයාට හම් කන් දෙනවා, යුතුයකම් අනම්මනම් ඔක්කොම කරනකොට Tamange වැඩි කරගන්න වෙලාවක් නැහැ. ඇදපන් වෛරෝ බර භාගයේ කියලා ඉතින් පෞල් බර කර තියාගෙන මට හොඳ බින්දුවක් හම්බුණා කියලා කරදර පොඩි ගඳ ගැල පිට පතවා කරුමේ කඳු ගොනෝ පෙරතුව බඳගෙන මේ ජීවන මාර්ග අපි යනවා ඒකමනේ දුක් දාහෙනි වාලන දීපද මොගින් පිට වෙනවා ඉතින් බරපොඩි වැඩගෙන තාපි මම පිටත් තුනේ 25 වෙනි දඩුවලු අතෙන් යනවා කුඩාරම් දිගාරිනවා ඔන්න තස්තෝ විලයක් කරනවා ඊට පස්සේ ආයෙ කුඩාරම් අකුල ගන්නවා අතෙන් යනවා ආයෙ තෝ විලයක් කරනවා ඉතින් තව තැනකට යනවා එතන කුඩාරම් දිගාර කරනවා ඉතින් තෝ විලයක් නගනවා බෝධි පඳිනවා කරුණේ කඩුගුණුත් ඉන්නවා පෙරකෝ වැද ගන්නවා කවියක් කියාගන්න මොන කරන්නේ මේ නැරලි කවියක්වත් තල් කවියක්වත් ගල් කවියක්වත් නැහැ ගමන යන්නත් බෑ ඉතින් කවියක් කියනවා යන්නේ කයිද ඉතින් ඒක දිගට කරන එකයි දෙල්ලම තියෙන්නේ ඕනම දෙයක් මම කියනවා සමාජලාට ඒකට සමාන්තර තමයි හිතන්නේ වැඩි කියයි කැමති නැති එක දිගටම මිනිහ මරුවත් නිවන් දකින්න අඟුලිමාලතුමේ ඒකයි. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කියලා දෙනවා මොකාටවත් බෑ නේද ඒක. දාලා පන්නන්න ඕන වෙයි. ඔය නිකන් ආවට කියට බෑ. ඒකට බුදුහාමුදුර යනවා. ඒ කාටද බුදුහන්නේ එහෙම දාලා පන්නලා කරන්නේ. වැරද්දක් හරි කමන්නේ. වගකීමෙන් දිගට කරන්ඩ කද්දාවත් වරදින්නේ. ඒකට ශික්ෂණය කියන්නේ. ජහරි වැඩක් ගැන කොමන කතාවද? අපිට එකක්වත් හරියට කරන්න බෑ. බිලම තියෙන වැරද්දක්වත් හරියට අපිට කරන්න බෑ. හොඳක් කරන්න බෑ. ඒක තමයි අපේ නැහැදිච්ච කම නැත්නම් අභාවිත මනස කියන්නේ ඒකයි. ඒ නිසා පාරියන්ක හරියනවා කියන්නේ ඥාන පරියන්ක, පිරිමි පරියන්ක. වරදින් නැති හරි මොකටවත් නැති පරියන්ක ඒ ඔක්කොම තියෙන්නේ හරියට නිජපතා භාවනා කරන මනුස්සයාට දිව්‍ය බුදුමත් වඳිනවා. අමාරුයි. අපේ ජීවිතය හැදිලා තියෙන එක එකනාගේ සින්දු වලට එක එකනාගේ න්‍යායපත්‍රවලට වලකනවා. ඒක තමයි දාසකම කියන්නේ. අපි කාම දාසයි. කාම රාජිනීගේ කාය දහනේ කීකරු සෝච බැලියු. ඊටාමත් යටහත් පහත්වේ කටයුතු කරලා දෙනවා. එනි පුත්‍ර ජානකේ තරහ වෙන්නේ. දැන් ස්තන්නානේ මේක අමාරු. ඒ නිසා මේක නරක කියන්නේ තියෙන්නේ ඒක එහෙමනම් තමයි. නමුත් Taman නිතිපතා ශක්ති ප්‍රමාණය මේක කරන්න. එතකොට තමන්ටම තමන්ගේ ආත්ම ශක්තිය ඉන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ මෙම වාර්තාව ලියන්නේ 17700 සිදුව අත්දැකීම් අනුවයි. ආනාපානයේ ප්‍රථම මම ඉතරනේ පිටුවා මම දැන් මෙතන යනුවෙන් දීපක් කරගෙන විනාඩි කිහිපයක් ගත කර ඊට පස්ව ආනාපානයෙන් හිත පිහිටුවා. කෙටි සියුම් ආශ්වාසයකුත් කෙටි සියුම් ප්‍රාශ්වාසයකුත් තියෙන බව දැනගත්තා. ආශ්වාසයේදී දකුණාසේ සිසිලකුත් ප්‍රශ්වාසයේදී දකුණාසේ උණුසුමකුත් දැනුණා. ආශ්වාසයේදී සිට ප්‍රශ්වාසයට මාරුවන තැනදී ප්‍රශ්වාසය ආශ්වාසයට මාරුවන තැනදී ගැප් එකක් අත්දැක්කා. ඒක අමතරව දකුණාසේ තුල හැම විටම දැනෙන ගතියක් බර්නින් සෙන්සේෂන් එකක් දිගටම තිබුණා. සතිය පිහිටුවා ඉතාම සුඛ කාලයක් ඇතුළත බෙල්ල ප්‍රදේශයේ පිම්බෙන ස්පෑම් ගතියකුත් සාද ගතියකුත් දැනුණා. මේ නිසා ඇතිවුණු අපහසුතාවය නැති කර ගැනීමට වරින් වර කෙරෙන තරයිම ගිහිලා. නමුත් මෙම තත්ත්වය දිගටම විනාඩි 45ක් පමණ තිබුණා. මේ අතරතුර හෘද ස්පන්දනයේ කන්ට්‍රැක්ෂන් දැඩි ලෙස දැනෙන්න පටන් ගත්තා. අතරතුරදී ආස්වාස්ත ප්‍රාශ්වාසය වරින් වර දැනුණා. නමුත් සතිය පිටුවා ගැනීමට කිසිසේත් නොහැකි වුණා. කමලකට මේක හැදිරි කර දෙන්න. ඔය විචිසිද්ධි මගේ සාමාන්‍ය ප්‍රශ්න තමයි සතිය ප්‍රතිඵලයක් විදිහට දකින්නේ මගේ සිද්ධි බහුලකම සතියට බාධාවක් විදිහට දකින්නේ කියලා මම කැමති පිටු කොටුවට නගනවා. මේ මුල් රචනයේ මුල් ටික ලියලා තියෙන මේ සිද්ධි මුදටම සතිය කියන නිසා තමයි දැක ගන්න හම්බ වෙච්ච සතිය ප්‍රතිඵලයක් විදිහට දකින්නේ නැත්නම් මේ අනම් කරදරයක් නැතුව සතිය පාත්තාගෙන යන්න බැරි වෙන විදිහට ආපු බාධාවක් විදිහට දකින්න. මේක කියන තේනවා මේ නිසා සත්‍ය පිටව ගන්නම බැරි නේද කියලා. ඒ කිව්වේ මේ හුස්ම රැල්ලේ සත්‍ය පිටව ගන්න බැරි. මම ඇහුවේ නැහැ මම මේ මේ මොකක්වත් තම අපහසුතාවපත් කරන්නේ නැතුව මම ප්‍රශ්නේ අහුවේ. නෑ මම සභාවෙන් අහම බලන්න. මේ වගේ Taman ගැන බුක් කීපින් තියලා ඔක්කොම විස්තර කියන්න පුළුවන් වෙනවා. ඒක ඔක්කොම හොඳ දේවල් නෙමෙයි. මට නරකයි හොඳයි. නරක වැඩි උනායි කියලා කියමුකෝ. එතකොට මේ සතිය තියෙන නිසා ලැබිච්ච වාසියක් ප්‍රයෝජනයක් සතිය ප්‍රතිඵලයක්ද? එන්ට මේ සතිය පිළිතුරන වැඩේට කරන අරියාදුවක් නරකක් කරදරයක්ද කියලා අහුවොත් මොකද කියන්නේ? මම කට්ටියකින් දෙය ඇහෙනවා. ඇහෙනවා. මොකද කියන්නේ? නෑ නෑ නෑ එනවද? එනවද? මොකද කියන්නේ? අපි පිටවන් පිටවන් ප්‍රතිපල ප්‍රතිපලක් ඔව් හරි දැන් අපි එතන ගිහුණා දැන් මොකද කියන්නේ? නෑ ඉතින් දැනගන්න මේ මේ කොහොමද මේ සිටුේෂන් එක හැන්ඩල් කරන්නේ කියලා දරගන්න අවශ්‍යයි. නේද? අතිය අපි පිළිටවන්න ගියාට පස්සේ සත්‍ය ප්‍රතිඵල ලැබුණොත් ඒක ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. නෑ ස්වාමීන් වහන්සේ විතරම කියනවානේ මේ හුස්ම රැල්ලේ සතිය පිටවන්නේ කියලා. නෑ නෑ නෑ මම ඒක පැහැදිලිවම කියලා දෙනවා සැකනම් පමන්න මූල කර්මතාවය. සැක නෑනේ. හැරුණු හැරුණාට ගතවුවස්සා. ඒක ඒක කියලා දෙන්න හරි අමාරුයි. මොකද ඒක හිතට වදින්නෙම නෑ. හිතෙන් දැවිලා හිතෙන් මෝරණකම මේ අදහස ඉන්නේ නැහැ කෙනෙකුට. සත්‍ය ඕන කරලා තියෙන්නේ මූල කර්මතන් ඕන කරලා තියෙන්නේ සැකකෙනාට විතරයි. මේ මුළු 84000ක් ධර්මස්කන්ධෙමයි කියලා කියන්නේ සැකයි කාට විතරයි. සැකන තියෙන්නේ නැත මොකද වෙන්නේ? දැන් අපි කප්පසාරේ තියෙන මේ උපත්තිම සෝවාන්. මේ ලෝකේ තියෙන හැම දැනුමක්ම සත්‍ය සැකේ නිසා ඇති වෙච්ච කුණක්. ලෝකේ කවදාකවත් දැනුමක් ඕන කරන්නේ නැහැ ලෝකේ ජීවත් වෙන්න. මේ තියෙන හැම භෞතික ඥානයක්ම ලෞකික ඥානයක්ම ද්වේෂයේ පරයක්. ඒ නිසා මේ කවදාවත් වගතුවක් වෙන්නේ නැහැ. මොකද සැකේ නිසා විල තියෙනවා. පරිවේෂණයක්ම අපි කරන්නේ වැඩි සැපක් කරන්නේ ගැන වර්තමාන සැප නැහැ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා සෑම භෞතික ඥාන එමත් ලෝක වර්ධන කියලා කියන්නේ සාවචනයක් කියන කුට්ටුම්බ වර්ධනය කියලා කියන පෞද්ගල ජීවිත වර්ධනය ලෝක වර්ධනය සුසාන වර්ධනය ලෝක වර්ධකෝ සුසාන වර්ධකෝ මොනේ ද්වේෂය නැන්නේ සැකනති මනුස්සයාට අවශ්‍ය නැහැ යම් මේක කියලා සාකච්ඡා කරනවා සැකය අපි ළඟ තියෙනවා සැකනම් හැම වෙලාවෙම මූල කර්මස්ථානට රිෆර් කරන්නේ ඒක තමයි බෙන්ච්මාර්ක් එක ඒක තමයි රෙෆරන්ස් පොයින්ට් එක සැක නැන්නේ ඕන පිටමක් ගන්න ඒක ආර්ය පරිශ්‍රයට වැටෙනවා. ඉතින් ඒක ඒ බණපදේ ඇහිලා තේරෙන්නේ ඒ දෙන්න මෝරපගෙනාට විතරයි. ඒ දෙන්නේ එකන එක්කෝ සැක නැතුව මූල කර්මත්තන හොයන්න. එහෙම නැතුව සැක ඇතුව මූල කර්මත්තන නොහොයයි. මොදේකේදී මේ ඉතින් අමුවම කරන. ඉදිච්චම කරන්නේ එනිසා මම ප්‍රවේශයෙන් තමයි කතා කරන්නේ. ආධුනිකයද කියනවා නිතරම මූල කර්මත්තන හොයන්න. ඒකේ සැක සැක හැරලා දැනගන්නකම් සතිය වෙන එකයි දෙහිට පස්සේ ඔටෝපයිලට් එක දාන්න. එසේ සෙල්ලක්කාරකම් කරන්න. තොටිලි වැටෙන් පහින පුතා. ඉතුරු වැටුණු සේවම් පයින්. මම මේ භාවනාවට අලුතින් දා මේ මට හරි දැන් මේ කතා කරලා පස්සේ ෂුවරයක් තියෙනවා. අපි ඒකට hina වෙනවා මෙච්චර වැඩ ගත්තා. දැන් අපි කතා කරපු නිසා අපි දැනකට ළඟා වුණා. අද නැත්තම් තාම හිතපු හැකේමද? අය ළඟා වෙච්ච කියන බණ්ඩ තමයි තිබුණ හැකේ මේකයි. මෙන්න මේයි මට හම්බුනේ කියන එක කියන්නේ එතකොට ඕන අපි සාකච්ඡා කරගත්ත වෙලාවේ ප්‍රශ්නකවත් තියෙනවා. මොකද්ද සැකේ මොකද්ද සැකේ හැරීම? ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ එක්ස්පීරියන්ස් මේවා එන්නම කන්ටිනියු කරගන්න. ඒක මගේ ප්‍රකාශයක් නමුත් තමයි තිබුණ සැකේ මොකද්ද? දේශ සාකච්ඡාව නිසා දුරු වුණේ මොකද්ද? ඒක නෑ. තිබ්බ සැකේ තමයි මම හැම වෙලේම හුස්මරකට සිත තියන්න ඕන කියන අදහස තමයි මගේ ළඟ තිබ්බේ. වෙනේ වගේ. ඔව්. ඉතින් දැන් මට තේරුණා එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා ඒ කියන්නේ වෙන අර්ථකථන තියෙනවා. ඔය ඒක තමයි අනුමත කරන්න. ඒක තමයි මම සාදු කියන්නේ. නමුත් මම කියලා මේ යම් තා තමයි සැක තියෙන සාකල් මූල කර්මස්ථානේ සාක්ෂි කරගෙන ඒක පදනම් කරගෙන හේතු කරන පුළුවන් තරම් සැක යන්නකම් යන්න. ඊට පස්සේ තමයි ඩේටගෙන ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ මූල කර්මස්ථානේ සාමාන්‍ය නළුවෙක් බාටපත් වෙනවා ප්‍රධාන නළුවා නෙවෙයි. එතකොට මුළු වේදිකාව දිහා බලන්න. ආයෙසෙද සැකයක් આવත් ආයෙ මූල කර්මස්ථානේ බෑ. සැකාවේ නෑනේ. යන්දා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පරියන්කේ සිටින්. ඉතගෙන වානාපානයේ සතිය සබඳ හුස්ම දිහා හොඳින් බලාගෙන ඉන්න විට ඉතාලිම නිම ආනපනස් ප්‍රාණාවකේ සිටියලා හුස්ම සංසිඳී යනවා. මට ඒ වෙලාවට හිත හොගම සමාධිගත වෙලා මගේ දැනෙන්නේ සිතිවිලි අඩු හුස්ම දැනෙන්නේ නැතිව හුඟක් පැහැදිලි ස්වභාවයක් අවස්ථාවල දැනෙනවා. මට නිතරම හදේ ශරීරයේ චංචල සංකර ගැස්සෙන පැද්දෙන ගතියක් දැනෙනවා. මම ඒවා ගණන් ගන්නේ නැතිව නිතරම සතියේ සිත තබා ගැනීමට උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේ උපදෙස් දුන් පරිදි මොකවත් කරන්නේ නැතිව මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඊයේ රාත්‍රී භාවනාවේදී පරයන්තියේ සිටින විට මට දැනුණා මගේ හිත දකුණු පැත්තට පාස් වෙලා ඒ සංගම ලොකු හුස්මක් මගේ ඇඟ ඇතුලෙන් යගේ මාව උඩට උස්සනවා වගේ මට දැනුණා. මුහුදේ ඇරලා තියෙන බෝට්ටුවක් වගේ ලොකු හුස්මක් ඇවිල්ලා මාව උස්සනවා පාස් කරනවා. මම බලාගෙන සිටියා. මොකද වෙන්නේ කියලා. මේ විදිහට හතර පහ සැරයක් විතර බලා වෙලා නැති වෙලා ගියා. අද දින උදේ භාවනාවේදී මගේ ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ ඉතා ඉක්මනින්ම සංසිඳිලා මොකක්වත් නොකර උහි බලාගෙන සිටින විට මට ඊයේ වගේ ලොකු කුස්මක් පපුව හරහා ඇවිල්ලා උදරයේ ප්‍රදේශයට පැතිරුණා. ඒ අතරතුර උදරයේ පැත්තට ඇඹරෙන ස්වභාවයක් දැනුණා. මට වේදනාවක් දැනුණා. මම ඒ බලාගෙන සිටියා. ලොකු කුස්මක් ඇවිත් උදරයේ ඇඹරෙන ස්වභාවයේ හතර පහ පාරක් විතර දැනුණා. මුළු ශරීරෙම රත් වෙලා වගේ දැනුණා. මම එතකොට හිතාගත්තා බුදුහාමුදුරන්ටත් මගේ ජීවිතේ පූජා කරනවා කියලා. එතකොට මම මෙම ස්වභාවය නැවතුණා. අද දහවල් දාණයට පෙර භාවනාවේදී නැවත උදරේ සංකලනය වෙලා ලොකු හුස්මක් ඇවිල්ලා අර විදිහට උදරයේ දෙසට පැතිරුණා. විත මම බුදුහාමුදුරුවෝ ගැන සිතා ගත්තා. එතකොට ඒ නැවතුණා. ස්වාමීන් වහන්සේ මේ ස්වභාවය මගේ භාවනාවට බාධාවක් වුණා. මට කිසිම බලයෙන් දෙයක් නැත. භාවනා කරලා ඉවර වෙලා නැතිලා ගියම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේගෙන් මගේ මේ අලුත් අත්දැකීම් ගැන සහ ඒ මඟ හරවාගෙන භාවනාව තවදුරටත් හොඳින් කරගෙන යන්න උපදෙසක් දෙලමින් කරුණු ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි වහන්සේ දීර්ඝාස ලැබේවා. දැන් මගහරව ගන්න යන්න එපා. මේව හරහා යන්න බලන්න. එකක්වත් හැම එකකින්ම අපිට මොකක්ද පොඩි ඉඟියක්. එහෙම නැත්නම් අභ්‍යාසයක්. එහෙම නැත්නම් පන්නරයක්. එහෙම නැත්නම් කැටලිටික් ඉෆෙක්ට් කියලා කියන්නේ මේ උත්ප්‍රේරක ශක්තියක් දෙනවා. මයින් කරන්න ගිය ගමන් ද්වේෂය. ඔය හැම එකකම අපේ දැඩිමේ මට්ටම තව පොඩ්ඩක් ඉහළ කරනවා. අනිත් දවස් තවත් පොඩ්ඩක් ඉහළ කරනවා. මේක ටිකෙන් ටික ටිකෙන් ටික කෙරෙන්නේ. යෝගාවචරයට කොහොමඩක්වත් තියෙන යෝගාවචරය දෙන්නේ ඉවරයක් නැති කරදර වෙනවා වගේ. නමුත් අතාරින්න නැති ගතියෙන් හැමදාම තියෙනවා. හැබැයි එන කරදරවල ඝන බහලකම එන්නේ වැඩි වෙනවා. ඉතින් වැඩි කරදරයක් ජයගත්තාම වැඩි ජයක් ලැබෙනවා. ඉස්සරහට යන්න යන්න යන්න ඉතාම අපහසුතාව. හරහා ගියත් ජයගත්තත් ඒක ඉච්චර ගාණක් නෑ. මොකද අපේ හිත වර්ධනයේ ක්‍රමිකව සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒවා ඒවා අති ලස්සනකට ඒ කියන්නේ එකම ඒක න්‍යාය ධර්මයකට සිද්ධ වෙන්නේ. පුංචි පුංචි පරීක්ෂණ වගේ දීලා පරීක්ෂණ වගේ දීලා සමර්ථ මායිකල ලොකු පරීක්ෂණ දීලා හරියට එකේ පන්ති විභාගයට වැඩි දෙකේ පන්ති විභාගය අමාරුයි. දෙකේ පන්තිට වැඩි තුනේ පන්ති විභාගය අමාරුයි. නමුත් අපි කියන්නේ දෙකෙන් තුනට පාස් වෙනවයි කියලානේ. තුනෙන් හතරට පාස් වෙනවා කියන්නේ පාස් වෙනවා කියලා කියන්නේ ඊට වැඩි අමාරු ප්‍රශ්න පත්‍රයකට අපි ලෑස්ති. ඉතින් මේ වැඩ පිළිවෙල තමයි කෙලවරක් අතු යන්නේ. ඒක ඕනනම් බුද්ධත්වයට දක්වාම යන්න පුළුවන්. නමුත් ඔක්කොම ගෙවෙන්න ඕනේ පහත් වෙන්නේ. මේ ක්‍රමයේ අල්ලගත්ත ගමන් පැමිණි දුක් පැනිරහයි කියලා මේක සිංහලෙන් දැන්නේ. පිට පැමිණිච්ච දුකක් තියෙනවා. ඒක මග ආරම්භ යන්නේ. මග ඇරියොත් ආයේ සංසාරයක් ඉන්න ඕන ඕක එක. ඉනේ ආපිලා විවර කරන්න. ටැකල් කරන්න. බැන්න එතන මැරෙන්නේ කොහොමද? පාවා දෙන්නේ කොහොමද? කරන්නේ නැතුව. ඒ නිසා මේ එන කරදර කියලා ගන්නත් එපා. මේ අභියෝගතා පරීක්ෂණ. ඉතින් අභියෝගතා පරීක්ෂණ වලට මොන දෙන්න බැන්නම් යන්න බෑ ඉස්සරහට. ඒ නිසා ඒව ළඟ ළඟ එනවයි කියලා කියන්නේ වීර්ය වැඩි කියන එකයි. ජවනිකාවෙන් ජවනිකාට ළඟ ළඟ ළඟ ළඟ එනවයි කියන්නේ. හොඳ වීර්යයක් තියෙනවා. ඉතින් එතකොට මේ වීර්ය වීරත්වයකට හරවන්න ඕනේ. වීරකමකට. වීර්ය වීරකමකට හරවන්න ඕනේ. හරිවට පස්සේ අභියෝගී විනෝදාන්තයක් වෙනවා. ඒක උනාට පස්සේ මේ භාවනා කරපු එකන සතුට වෙනවා ගුරුවර ගැන සතුට වෙනවා තව කෙනෙකුට කවදා මේක දෙන්නද කියලා හිතනවා එතෙන්ට එනකන් නම් මේක හරිම ඇඹුලයි එන්නේ එන්නේ එන්නේ කරදර වැඩි කරනවා වගේ පේනවා ඒක හරියට අර්ථකථන දී ගන්න දන්නේ නැහැ ඉතින් ඒකට යෝගාවචරය හැම කෙනාගේම මූණ බලනවා ඒ පුතු සත්තාන මුකාවලෝකේකීති පුතු ජහන් කියලා මේ අර්ථකථන දෙනවා හැම කෙනා ළඟටම ගිහින කේන්දර වලන්න හැම කෙනාගේම අහනවා ඕ ශාස්ත්‍රුන් වස්ස පිටිපස්සේ ගුරුවරු පස්සේ ගොඩක් යනවා මොකද විශ්වාසය නැගිලකට වෙලා නැති ඇතුළතත් නැහැ පිටත් නැහැ මට්ටමට ගියාට පස්සේ තේනවා කිසිම ගුරුවරෙක් ඕනේ ඉදිරියට යන්න පුළුවන් අන්න එතෙන්ට එනකම් තමන් ගැන ආත්ම විශ්වාසය එනකම් යන ගමන තමයි ලස්සනම කෑල්ල. වැඩි ගාණක් වැටෙන්නේ හැටි. අසමත් වෙලා වැටෙන්නේ හරියේදී. ඒකට ඒක තමයි හරිම සෙල්ලක්කාර වයස. ඒ නිසා ඒක විනෝදාංශයක් කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. අබුද්ධෝත්පාද කාලෙක අපි යෝ පරික්ෂණ මොකදන්නේවත් නැහැ. ඒ නිසා මේක කරදර වලට සලකන්නත් එපා. මගහරවන්න අහන්නත් එපා. මේ විනිවිද බලනවා කියන තමයි විපස්සනා කරනවා කියන්නේ. අරහ බලන්න යන්න එතකොට ඒක මල් මාලෙට ලැබිච්ච අලුත් මලක් වෙනවා. එතකොට මල් මාලෙ තව තවත් දික් වෙනවා. හලන්න යන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ මේකුත් කරලා ඔය දැනුලි ස්ටේට් වූ ඒක මෙඩිටේෂන් එක්ස්පීරියන්ස් වල කවදාද ඒවනි කවදාද වෙන්න මොකද භාවනා වලින් කියලා දැනගන්න භාවනා විමුක්තිය කරන කරදර නැතුව ඇත්තට ඒ කෙනා ඒ කතා කරන කෙනා මාත්‍යව කවුරුරි කරදර කියලාද මේක සාකච්ඡා කරන්නේ නැත්නම් අභියෝග කියලාද මේක සාකච්ඡා කරන්නේ නැත්නම් අයිස්ක්‍රීම් කියලාද මුරුක්කු කියලාද කියලා වෙනස් වෙනවා. වෛශ්‍යාවකට ප්‍රසූත වේදනා කරදරයක් නාට රාජමහිෂිකාට ඒක ආනම්බුවක්. වෛශ්‍යාව කැමති නැහැ. ඒ නිසා කරදර කියලා ගන්න දේ කෙනෙකුට රස කෙනෙකුට රස වෙනවා. ඒ නිසා කරදර නාමයෙන් කතා කරනකොට කරදරය කියන එක නැත්තම් කරදරයක් කියලා මොකද්ද අර්ථකථනය දෙන්නේ කියලා ඒක ඩිෆයින් කරුවොත් නම් ඔන්න ඒකම තියෙන කාටද සාකච්ඡා කරනවා. මේ කරදරේ කියලා ඩිෆයින් මට ඒක ඒතකොට කියන්න ඩිෆයින් කරන්න මාත් දෙන්න සිද්ධියක්. එතකොට අපිට සාකච්ඡා කරන්න. එංගලස් වෙනවා, සීල වෙනවා, එළියෙනවා. ඔව්. ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ විතරයි. ජීවිතයක් පවත්වන්න බෑ අත්‍යීම් සීතල දෙකක් කියොත්. සාපේක්ෂ ධර්මතාව නැතුව ජීවිතයක් තියා පැවැත්මක්වත් නැහැ. අජීවිතාවියකත් පැවැත්මක් නැහැ. ඒ ටික තමයි අපි එක්සිස්ටන්ස් කියලා කියන්නේ. ඒව නැති පැවැත්ම නේද ප්‍රශ්න විසඳන වෙලාවේ නෙවෙයි. ප්‍රශ්න තියෙන වෙලාවෙත් හැම වෙලාවෙම තියෙන ඔය දෙක අතර තට්ටු මාරුවක් තමයි. ඒක කරදරයක් විදියට ගන්නවාද? ඒක නැත්නම් තමයි ඒක තමයි නෝම් එක. ඒක තමයි ස්වභාවය කියලා ගන්නවාද කියන එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. මොනවද මොනවද සිද්ධ වෙන්න ඕන කියලා එකක්මට කියන්නේ එතකොට අපිට ඉවර කරගන්න. නැත්නම් පොදුවේ කතා කරන්න ගියොත් අපි අහු වෙනවා. Tamange අත්දැකීම කියන්නේ නැතුව අනුන්ගේ මේ කැඳ හැදියෙන් කැඳපොන්න බෑ ඒක ආණ්ඩිකේ ප්‍රතිපලක් තියෙනවා. තමන්ගේ අත්දැකීම කියන්නේ මේ එක්ස්පීරියන්ස් එකට මට ඒක තාපත් වෙලා නැහැ. ඉතින් ධර්මයේ නෑ නෑ මෙහෙම කියන්නේ එවනම් වෙලා නැතිව කියන වෙලා තියෙන එකක් කියන්නවත් භාවනා කරනකොට මෙහෙම වෙලා තියෙන කියලා මොකක්වත් වෙලා නැහැ කියලා කියන්නේ නැත්නම් අර නැතිව කියන්නේ බා භාවනා විපස්සාමනාය කියනවා භාවනා කමඨාන උපදේශේ නෑ බෑ කියන වචන දෙක ඉන්නේම නෑ වෙච්ච දේ කියන්නේ කියලා නේ කියන්නේ වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන වෙලා තියෙන only thing that happens is it becomes the mind becomes peaceful meditation becomes slow, almost very, very slow, and uh, just peaceful, that's all. So then, then, then what is the question then? No, I'm asking because everybody is describing something else which has not happened to me. Yeah. So I'm beginning, beginning to doubt yeah. whether I'm just... Do you have any doubt about your peace? No, then why, why you, are you are taking others? It is that, that, means, that means you are not in peace. If you are, if you are in a peace, well, I mean peace, but... If it is so, how can others' experience become doubtful or become a matter for you? Why it become a case for you if you are at peace? Because so many and so many are you these things. It's okay. It's okay, but make sure whenever your mind become calm, when your mind becomes peaceful, can you verify is it substantial enough for you to uh, contented upon that? If you are contented, why should you go and listen and worry about others? If you are contented, you are very happy. And you have to reconfirm it, verify it, live in, such a way, uh, make peaceful situation is continuing again and again. And when and where mind is contented, is inalienable, unalloyed. That's a, that's a condition of the peace. It's a, you can't, you don't live like, you don't feel like living, you don't feel like adding something. Your situation is you add something. If you adding, that means you are not in contented, you are not in peace. Maybe gradually fairly in a good state of peace. But that means there are some loopholes, weak points. Therefore, be happy with whatever contentment you have. Don't worry about what is happening outside. That means you are alien. You are taking bits and pieces. So therefore, trust upon your own peace. Verify your own peace. So consolidate your own peace. You are the only person knows about that then you will be more and more independent. That is what you call relinquishment. That's what you call the independence. That will learn the solidarity. That's what we call the contentment. So that no one can uh, tell you it's correct or wrong, because you are the person experiencing it. So you will get uh, independent of other others' opinions. It, it is it is a it's a, it's a dilemma. <laughs> it's an ambiguous situation. Our mind is always comparative. No problem. It is, it is a given situation. But comparison is an endowment or distraction. Comparability is an endowment of our human mind or it's a distraction. If you are unskillful, it's a distraction. If you are an able-bodied person, if you are comparing, comparing capacities in endowment, you compare but never take it as a burden, never take it as a hindrance or distraction. ස්වාමිනාන් ප්‍රශ්නයක වෙලෙකට දාලා බැලුවොත් ස්වාමිනාත් කිව්වා විශාල ප්‍රශ්නේ එන්න පුළුවන් ඊට පස්සේ ඊටත් විශාල එකක් වෙනවා හිමෙම එහෙමත් වෙන කට්ටියක් ඉන්නවා මේ යෝගියා කියපු විදිහට ස්මූත් සේලින් කිසිම ප්‍රශ්නයක් නැති කට්ටියකුත් ඉන්නවා ඒක හරියට කිව්වොත්. නෑ ඒ ඔය සංසන්දනය කරන්න හදන්නේ සංසන්දනය කරන්න අපිට පුළුවන් තියරිටිකලි පුළුවන් තව කෙනෙක් එක්ක. නමුත් Taman වෙන්නේ මොකද්ද කියන එක සබහාගත කෙරුවොත් ඒක සාකච්ඡා කරලා මට වෙන්නේ එන්න එන්න කරදර වැඩි වෙනවා. අයින අපිට ඒක දිගේ යන්න පුළුවන්. ඒකට ප්‍රතිපක්ෂ විදිහට කියද්දී තවත් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට එච්චරම මේ අමාරුකම් වලට යන්න ඕනේ. ඒගොල්ලගේ පාඩ තියෙන ගොඩක් කරලා මිඩල් පාත් එකට කිට්ටුව. ඒක නිසා දෙගොල්ලම සාසනේ ඉන්නවා. I mean ඒක තමයි දැනගන්න ඕනේ. ඉතින් ඒගොල්ලන් ඉන්නවා එහෙම. පැහැදිලිව. ඒක නිසා අපි අනෙක් කෙනෙක්ගේ තොරතුරක් ලැබුණාම ඒක කරදරයකට ගන්නවද? එහෙම නැත්නම් අපි සංසන්දනාත්මකවම ලෝකේ ධර්මයේ ගැඹුර තේරුම් ගන්න උත්සාහ කරනවද කියන එක ඥාති දෙකක්. ඒක එක සූත්‍රයක තියෙනවා සර්වඥාන්සේ සඳහන් කළා. තමයි පස්චිම භවිකේකන. මේ ජීවිතේම නිවන් දක්ලා ඉවර කරනවා නම් හිතුවට වැඩිය කරදර එනවා ඉවර කරලා දාන්න. කවුන්ස් බැලන්ස් කරන්න හදන්න. යාළුවෝ ලොකු සතුටක් එනවා ඒකට. දැන් මේ අනවශ්‍ය කරදර පවා මයි ළඟට එන්නේ ධර්මතාවයක් ඔක්කොම මයි මේ මේ ජීවිතේ කරයි කියලා. ඒක කියලා තමයි අඟුලිමාලව වටන්නේ බුදුහාමුදුරුවෝ. ඔබ පාරේ යනකොට පාර ගංගකට ගලකට අම ගහකට ගල් ගාවත් ඔබට වදින. කවුරු හරි පැත්තට කියලා ගහුවොත් ඔබේ මූණට වැටේ. කවුරු කුණු ටිකක් විසිකොත් පාරට උඹෙන්කට වැඩ දැනගනි වැඩ ඉවර වෙන්නේ නැහැ දැන්. ඉතින් අඟුලිමාලට හරි සතුටුයි. අස්වාභාවික බැනුම් ඇහෙනකොට. එහෙම නැත්නම් අසාධාරණ චෝදනා එනකොට එයා දන්නවා එද්දී හරි පප්පගේ. ඒක කියලා කියන බුදුජානක අනේ ගාමිණාස අය මගේ සිගුරත් ඉරිලා, ලේත් පැටිලා, උළුවටත් කරක් වැඩිලා, පාත්‍රෙද්ද වැඩිලා හැමදෙම කියලා රිපෝට් කරනවා. මොකද බැරි වෙලා හරි අපායට ගියා නම් බුද්ධ කල්ප කීකට කොට ඉන්නේ මනුස්සයා. දැන් මේ ජීවිතය ඉවර කරන්න හදනකොට මේ පුංචි ටිකයි. ඔය ටික දියවපන්. ඒක එනවයි කියලා කියන්නේ දැන් වැඩි යනවා කියන එක. නිසා භාවනාවට ගිහිල්ලා යෝගාවචරක උනාට පස්සේ ආට කරදර කියලා જાතියක් ඇත්තේ නැහැ. එන හැම කරදරයක්ම ඒක මල් මාලයක් ඇයි. හැම කරදරයක්ම ඔටුන්නක් එයා දන්නවා මම යෝගාවචරේ මට කොයිදායි කරදර කියලා જાතියක්. ඒ හැම එකක්ම ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න පත්‍රවලට මොන දෙන්නේ නැතුව විභාග කරන්න බෑ. සමහර වෙලාවෙදී තැරෙනවා පොඩි වෙන එකට කරන්න දෙන්නේ දරා ගන්න බෑ. ඒත් දරා ගන්න කවදා හරි මම මේකට මොන දෙන්න ඕන මොන දෙන්න ඕක කියන්නේ. යෝගාචරයට වටපිට බලන්නෙත් නැහැ. යෝගාචරයට ඇත්තටම එහෙම වචනයක් පාවිච්චියක් වෙන්නේ නැහැ. මේ කරදරයක් කියලා જાතියක් නැහැ. මොකද එයා දන්නවා මේ කරදර ඉන්නේ සංසන්දනාත්මක ලෝකේ. මගේ ලෝකේ මට ඉන්නේ හැම එකක්ම gedara වැඩක්. gedara පරීක්ෂණ නැත්නම් අපි gedara වැඩ දෙන්නේ ඉස්කෝලේට යන. මේක ප්‍රොජෙක්ට්ස්, ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් ඉන්නේ කරන්නේ. ඒ වගේ. තාම මේ පණිවිඩය ඇවිල්ලා නැහැ වගේ ටොරන්ටෝ වලට. ඔක්කොම හිතන්නේ භාවනා කරන්න ගියාට පස්සේ සියල්ල සමතේකටපත් වෙයි සමාදානිය කුමාරයාට වෙයි මට මං යන පාට රෝස මල් එල්ල තියෙනවා දැන් සමහත් වනිවිදාව කරන්න බලන්න දෙක නෙවෙයි තුනක් හතරක් ඉන්නේ. ඔය ඔය දෙක නෑ. කරදර සහ නැති දෙක අතර කරදර ඇති જાතියක් වෙනවා නැති જાතියක් වෙනවා දෙකම තියෙන જાතියක් වෙනවා දෙකම නැති જાතියක් වෙනවා. මේක ඉගෙන හතර හතරක ප්‍රශ්න ඉච්චනේ. ඔක්කොම මේ ශාසනයේ තියෙනවා. මොන්නම දෙයක්වත් නැහැ මේ ශාසනයේ නොවිය යුත්තක් වෙන්නේ. භාවනා කරන මට අහවලදී නොආවිතු කියලා දෙයක් නැහැ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ ලෝකේ තියෙන හොඳම දිව්‍ය ඖෂධිනේ දිව්‍ය භෝජන තමයි මේක. මේ පෙනිය හදන්න මේ මැද අසුචි මුත්‍රායි ටික ටික ගන්නවා. එහෙනම් බද වෙන්නේ නැහැ. පොඩ්ඩක් කක්ක ටිකක් ගන්න ඕන. මම අපේ බාගෙට මහලඟ හිටිය බැල්ලියක් මේ හරිම කීකලු. ඒ කියන්නේ මේ තුවාල වෙලා රිලව් කාලා ගෙනත් හදිච්ච තාම බැල්ලියක් නැත්නම් අපි හදන්න දෙන්නේ නැහැ ඇතුලේ. ඉතින් සක්මන් කරනකොට එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. ඉතින් අමුතුම જાති ඒක මරණට පස්සේ මම ඇට ටික තියාගත්තා. ගත්තකොට කුණු වෙලා තිබුණේ නැහැ උඹට. ඒ වෙනමනස කාවෙලා ගෙදර ගිහිල්ලා ගත්ත වත්ස ගඳ. බාගෙට කුණු වෙලා. ඉතින් ඒක ඔක්කොරලා ඉන්නවා කුටිය ගෙන තියන්නේ. ඒකට මීමස් වෙයිල පොඩි බඳලා අර ඇටෝල තිබුණ අර කුණු අත්කුළු මේ පොල්කුඩු වගේ තියෙන සීන වැඩි ගියා. මේක දැකලා දෙකනේ කියනවා මීමස් අසුචි වලට ගිල ටිකක් ගන්න. මෝත්‍රා ගන්න දැන්නත් ගිල ටික. ඒකට තමයි හොඳ පද වෙන්නේ ඒක තමයි. ඉතින් අපි ඒක රාජභෝජනේ කියලා පොළ පහන් වල ගාලා දැන් මීපටි බිස්නස් අප්ස්ටේ ගන්නවා අපි අපි දන්නේ අපි මේ අපි මේ හොඳ නරක කියලා හදන දේෙන් අපි නරකයි කියලා විසිකරන දේ තුල තමයි නිවන තියෙන්නේ. ඉතින් අපි කොයි විසිකරන තාක් කල් අපි මොන මොන කතාය හැදුවත් ඒ ටික දාන්න තුව නම් කවදාකවත් මොනවාද ප්‍රතිවාපනත සමතාවය හරියන්නේ choiceless awareness එක දෙන්නේ. evenly suspended attention. අපි මෙතකන් විසි කරපු දේවල් කරලා බලන්න. අපි මෙතකන් කරපු දේවල් විසි කරලා බලන්න. ඒක කරන්න බෑනේ අපිට. ඉතින් අපි අපේ ජීවිතයට වෙනස් කරන්න කැමති නෑ. ඒ තාක්කල් ඉතින් අපි යන්නේ රට එක්ක තමයි. අපි ගත්ත අපි කියලා ගත්ත එකේ යනවා. නැත් ඒ තුන නිවන නොතිබෙන්න පුළුවන්. මේක බුදුහාමුදුරු චංකි සූත්‍රයේ කියනවා. හොඳයි කියලා ගත්ත දේශවල නිවන නොලිබෙන්න පුළුවන්. හොඳ නැහැ කියලා විසි කරපු දේ තුන නිවන තියෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි අපේ හොඳ නරක කියන එකක් අනිවාර්යෙන් ලැබෙන්නේ නැහැ. යෝගී ජීවිතය හරිම සෙල්ලක්කාර ජීවිතය හරිම ඉරෂනල් හරිම රෙවොලූෂනරි ජීවිතයක්. ජීවිතේ එසේමශිප් ඉන්තිබල බෑ. ඒක පිටියකට හිතුවක් කාර්කමක් කියන්නේ. ඒ විදිහට සෙල්ලක්කාරකමක් කියන්නේ. ඒක විදිහට සාහසික ගතියක් කියන්නේ. ඉතින් වගේම පින තියෙන්න ඕනේ මොනවා වුණත් වෙන දේ මම බාර ගන්න කැමතියි. ඒක මොකෝ ප්‍රශ්නයක් නැහැ. දැන් කවුරු වෙනත් ඔතෝ වැඩි කරලා තෝ අපට ප්‍රශ්න නෑ මම අපා මන්නේ අපට නේද කාටද කතා කරන්නේ මම මේ වැඩි කරන්නේ මම වගේ කි මේ කරන්නේ නැත්නම් සිද්ධාර්ථ මොකද ගී ගැතල් යනකොට ඔය ජාත්‍යන්තර උසාවියට ගන්න යන්නේ මම අම්මලා රෙද්ද උන් උදන්නේ ඕන්නම් ගියා කාටවත් කියන්නේ ගිහිල්ලා ඇවිල්ලා කියන ඔන්න මං ගියා ඕම් බලමන් වැඩි කියලා බුදුහාමුදුරු දෙන්නේ හරි ගියම ගාත්‍රිගේ වෙනකට වැඩ කරලා පෙන්නනවා. අපි අපි ඒ ඒ ඒ પરම්පරාවේ ගොඩ. කාටවත් උත්තර බඳ බඳ ඉන්නේ හැබැයි කාටවත් තේරෙන්නේ නැහැ. පේන්නේ බොහොම සම්මතියට වැඩ යනවා කියලා යන්නේ against the grain. ගරු ස්වාමීන් වහන්සේ ධ්‍යාන ටෙන්ෂන් සතිය දවස පුරා નિરાයාසයෙන්ම පවතින සත්‍යයේ එනම් සතිය බොජ්ජංග තත්වයට පත් නොවුව කෙනෙකුට සමහර දිනදා කටයුතු සිහියෙන් සිහියෙන් ඉවත් නොවුව කරන හැකි නේද? උදාහරණ වශයෙන් ඉදිරි සැලසුම් පෑනීම, කතා කිරීම, රාජකාරී කටයුතු, ධර්මයේ මෙහි කිරීම, යෝනිසෝ මානසිකාර්ය ආදී අවස්ථා. මා තේරුම් ගත් ආකාරයට නාන නාන කෝණික තේරුම්ගේ දෙස්හාරක් මෙඩිටේෂන් පොතේ ගෑ ටෙන්ෂන් යම් නියමාකාර කරගත් කල හා අවස්ථාවල පුහුණුවක් ගැන සඳහන් වේ. මේ පැහැදිලි කර දෙන්න. වායි මුලින් ඉතල කියන්න. ගෑ ටෙන්ෂන් සතිය දවස පුරා નિરાයාසයෙන්ම පවතින තත්වයට එනම් සති බොජ්ජංග තත්වයට පත් වූ කෙනෙකුට සමහර ඉදින්දා කටයුතු සිටි. සතියේ ඉවත් නොවුවත් කර නොහැකි වේද? නොවුවත් නොවන මේක ඒකේ වාක්‍යය වරදනවා වාක්‍යයට කියන්නේ ඒක අනිත් සංස එහෙම කියලා කියන්නේ සමහර එදින්දා කටයුතු සිහියේ ඉවත් නොවුනොත් කල නොහැකි නේද දැන් තුන් සැරේ තුනක් කිව්වේ නෑ මේක හරියට නෑ ආයෙත් ආයෙත් කියන්නේ ඉතින් මට මට මට උදාවියේදී හරියට මට උත්තර දෙන්න නැත්නම් මම විනිශ්චය පාස් කරන්න බෑ සමහර එදින්දා කටයුතු සිහියේ ඉවත් නොවුනොත් කළ නොහැකි නේද? උදාහරණ වශයෙන් ඉන්නේ සිහියෙන් ඉවත් නොවුනොත් නොවුනොත් කළ නොහැකි නේද? කියන්න. කියන්න දැන් කියන්න. උදාහරණ වශයෙන් ඉදිරි සැලසුම් සෑදීම, කතා කිරීම, රාජකාරී කටයුතු, ධර්මයේ මෙහි කිරීම, යෝනිසෝ මනසිකාරය ආදී අවස්ථා. ඔව් කියන්නේ මා තේරුම් ගත් ආකාරයට නානකෝනික තෙරුන්ගේ 18ක් මෙඩිටේෂන් පොතෙන් their attention යම් නියම කරගත් කාල හා අවස්ථාවල පුහුණුවක් ගැන සඳහන් වේ. මේ පැහැදිලි කර දෙන්න. ඔය මෙතන ඇබ්බැහිය ගැන කතා කරන්නේ ඒ කියන්නේ සමහර දේවල් අපි හිතන්නේ නැති වුණාට හොඳ නරක වෙනම කතාවක් ඇබ්බැහියට සිද්ධ වෙනවා. ඉතින් මේ යෝනිසෝමනසිකාර වගේ දෙයක් ධර්මයේ සම්මෙලී කරන වගේ දෙයක් ඒ වගේ ඇබ්බැහියට වෙන්න බෑ නේද කියන ප්‍රශ්නය ආන. ඉතින් ඒක යෝනිසමංජකාරය ගොඩාක් පුරුදු කරලා කරලා ගිය කෙනාට ওই සතුප්පාදේ කියන එක එන්න පුළුවන් හැබැයිට. ඒක නිසා යුවා එතන යුවගේ තියෙන exception cases ඒ exceptions භාවනා ජීවිත හැරිම විචිත්‍රයි. ඒ කියන්නේ සතු මේ ඒකේ තියෙන power of mindfulness කියන එකට power of meditation කියලා. ඒකේ 13 බෑටේෂන් කියන එක සති මාත්‍රාව කියලා විතරයි අපි සිංහලට ගන්න පුළුවන් ඉන්නේ. ඩක්කල සතිය ඇවිල්ලා යනවා. ඒ වෙලාවට විතරම සතිය පවතින්නේ ඒක දිගට යනකොට බෑටේෂන් නෙවෙයි කොන්ටිනියස් මයින්ඩ්ෆුල්නස් වෙනවා. ඉතින් මේකෙදී කියනවා සතියෙන් නැතුව සතියෙන් හිතියොත් විතරක්ම සිද්ධ වෙන වැඩ වගේක් තියෙනවා. ඒක සතිය නැතුව වෙන්නේ නැහැ. යෝනිසමස්කාරයේ ධර්ම මෙතෙන් කිරීම වගේ දේවල් කියලා. නමුත් ධර්මානුකූල ජීවිතයක් ගත කරන එකට හැබැයිට එහෙම නැත්නම් සතුප්පාදයක යෝනිසමස්කාරය ඉන්න පුළුවන්. ඒ තමයි අර නරක හැබැයි වෙනකොට හොඳ හැබැයික් ප්‍රතිස්ථාපන වෙනවා. ඒ නිසා මේ හැබැයියට මේ කියන කන්ටෙක්ස්ට් එකේදී කියන්නේ සංස්කාර කියලා. අපි මේ සංස්කරණය කරන්නේ අපේ හැබැයි වෙනවා තමයි. ඒ කියන්නේ මහත්ය කියනකොට කරදර කියලා. ඒ මහත්යට කරදරයක් වුණාට ඒක තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නැහැ. එයාගේ හැබැයි හැටි. එයාගේ ජම්මාන්තර ගතිය හැටි. ඇගේ රුචියන්ගේ හැටියට වෙනස් වෙනවා. නමුත් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොඳ පැත්ත වැඩි වෙලා නරක පැත්ත අඩු වුණාට පස්සේ ඇබ්බැහිට හොඳ සිද්ධ වෙනවා. මේ හොඳ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක හිතා ගන්න බෑ මෙච්චර වැරදි ලෝකේ. ඒකේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හොඳටම ජරා වෙච්ච ගවරවලක් කියන එක ගවරවලක් කියන එක අහලා තියෙනවා මම. මොකක් කියලා දෙයක්. සමහරවිට බලකම කිව්වේ පොටලික පිටිපස්සේ තියෙන ඒක ඒක ඒක ගවරවලකට දෙන නිදර්ශනේ ගවරවල කියන්නේ ගාල කෝදලා මෝත්‍ර ගොමත් එකතු වෙලා දියාරු එකතු වෙලා තියෙන තැන. ඒක පණුව ගහලා ඉන්නේ නැහැ ගවරවල කියන්නේ ඒක අර ගාලේ කුණු ඒක සමහර හෝටල් වල පිටිපස්සේ ගවරවලක් වගේ කියනවා. ඒ කියන්නේ ඉන්දුරුයි ඔක්කොම හිතලා කල්ලු පාරකට ඒකේ තමයි අර මීමැස්ස ගිහිල්ලා පොඩ පොඩ ගන්නේ. ඒකල හෝටලේ ඇවිල්ලා ඥාන කතා උඩ වහන. අයිසිං එකේ වහන්නේ ඒක තමයි. ඊට පස්සේ ඉතින් අපි අර ලේව කතා අයිසිං කියලා කතා. ඒක වෙන කතාවක්. කෙසේ නමුත් එවැනි ගවරවලකට බොන්න පුළුවන් වතුර ටැප්පයක් කරලා තියෙන එක දර්ශනයක් ගන්න කියනවා. වැටෙන වැටෙන පොඳ වතුර වලට නරක වතුර අස් වෙන පටන් ගන්නවා. අහු වෙනකොට පහු වෙනකොට වැටෙන හොඳ වතුර ඒකකයකට නරක පිට වෙන නරක වතුර අඩු වෙනවා. මොකද හොඳ වතුරත් පිට වෙනවා. ඉතල ඉතල වැටෙන වැටෙන හොඳ වතුරට සාපේක්ෂව නරක වතුර පිට වෙනවා. පහු වෙන පහු වෙනකොට නරක වතුරක් තියෙනවා හොඳ වතුරක් පිට වෙනවා. ඒ පිට වෙන එක මොකද කරන්නේ නැහැ. කවදාහරි <clears throat> වෙලාවක් තියෙයි එන්නේ හොඳ වතුර යන්නේ හොඳ වතුර. ඊළඟ අන්නේ උඩ මුළු පද්ධතියම හොඳ පැත්තේ තියෙනවා. ඒ වගේ සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන දෙක ඇඟට ඉඳගත්තට පස්සේ ඒ ඇඟට කුණු දැම්මට හිටින්නේ නැහැ. කෙලෙස් දැම්මට ඒවා කෙලෙස් වෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ නැහැ. ඉතින් ඒකක් හිතන්නම හරි වෘතජන කෙනෙකුට මොකද ඉන්නේ පුළුවන් තරම් කෙලෙසේ. ඉතින් ආ හිතන්නේ වෙන හරියක් වෙන්නේ නරකමයි. කාලකන්ණි මම පාල් පාළු මම මම්ලම්මයි කාලකන්ණි මිනිස්සේ ඔක්කොම වැරදිමයි වෙන්නේ කියලා. නෑ එහෙම එකක් නෑ බුදුරජාණන් කියනවා පිට ලෙල්ලේ විතරයි ඒ කතිය තියෙන ඇතුලේ තියෙන ගබරත්තරක්. කොහොමඩක්වත් දන්නේ නැති වුණාට හැම කෙනාම නිවන් දැකලා ඉන්නේ. පිළිගන්න කැමති නෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කියනවා යෝනිසමගේ කාර්යය මට අම්මා පොත ලිවත් එන්නේ නෑ. මට ධර්ම දානක් එන්නේ නැහැ. මට එන හතියක් මතකනේ නරක දෙයමයි. අයෝනිසෝ මනසේ කාර්යයමයි කියලා ඉතින් දෙයලාසිකලා මේ දෙයනේම ආවේරලා දෙන්න අයියෝ කිය කියන්නේ. දෙයියන්ට ශෝකයි අකෝ උඹත් නිවන් දැකලා ඉන්නේ මයි ළඟට එළවෙන් දෙන්නේ මොකද්ද ඔක පොඩ්ඩක් පහුරු ගාලා බලපන් ඇතුලේ රත්තර පිට ලෙල්ලේ තමයි <clears throat> ඔය බය බැගෑ ගතිය තියෙන්නේ බැගෑ ගතිය තියෙන්නේ <clears throat> සුභාලයෙන් හොඳ වෙන්නේ නැහැ කියන එක සියල්ල සිදුවන්නේ යහපත පිණිස කියලා වචනයක් අපේ තියෙනවා දාන ජීවිතේ මගට යනකොට තියෙනවා කවුරු මොන જાති කිරුවත් මයි ළඟට එනකොට ඒක හොඳට යනවා බැන්නත් ගැහුවත් මොනවා කරන්නේ පුතජනේ හිතන්නේ කොච්චර හොඳ මට දෙන්නවත් මයි ළඟට එනකොට ඒකමට එයා හිතන ක්‍රමයට නරක වෙනවා. අන්න ඒ ප්‍රශ්නයක් ඇහිලා තියෙන ඉතින් මම දන්නේ මේ දීපේකනාගේ අදහසද මම මේ සාකච්ඡා කරන්නේ වෙනද වෙන එකක්ද කියලා. දීපේකන කමිටිද ඉදිරිපත් වෙන්න උත්තරේ ඒක නම් ඉතින් ඉදිරිපත් කරනවට කමන්නේ මම සාදාටක් වෙලා තියෙනවා වෙන එකට අලා වෙන දෙයක් කාලා වෙන එකට උත්තර දෙනවා නම් කරුණාකරලා ප්‍රශ්න ඉවරද කරන්න කියලා කියනවා. වෙලාවිල තියෙන නිසා පේනවා ඊළඟ ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී සිතට නැගෙන සිතිවිලි සිතිවිලියයි නෝට් කරනවා. ඉතින් නෝට් කරන සිතිවිල්ලක් විකක්යක් සිතිවිල්ලකයි සමහර විට දැනී යනවා. එවිට නම් කන්ෆියුස් ගැතියක් සිතට දැනෙනවා. එවිට ඒ කන්ෆියුෂන් එකයි වැටෙනවා. මෝහයක් එකයි වැටෙනවා. මෙවැනි අවස්ථාවලදී සතිය වඩා හොඳින් හොඳට පැවැත්වෙන්න උපදෙස් පතමි. කන්ෆියුස් ඇති නොවන විදියට මෙහි කිරීමට විදිහක් ඇතිද? සෙල්වන් කරන්න. ආරම්භයේදී නෑ. ඉසල ඉසලා මේ මෙනෙහි කිරීමත් විතක්කයක්. හිත තියෙන හිතෙල්ලක් විතක්කයක්. සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන දෙක තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පේකින් පෙරලා දාන එකයි. ඒකම කරගෙන යනකොට කන්ෆියුෂන් එකක් හරහමයි යන්නේ. එදාට තමයි කන්ෆියුෂන් එක දැන් නැහැ කියලා තේරෙන්නේ සාපේක්ෂව මිසක් 100% කන්ෆියුෂන් නැත්නම් තත්ත්වයක් ලෝකේ නැහැ. නිසා කන්ෆියුනික හරිය ගිය මිනිහා කකුලක් කරා ගිය මිනිහා පඳුරක් කරා ගිය මිනිහා කලෙලියක් අපවම දන්න දැන් පඳුර නැහැ කියලා. නිසා කන්ෆියුෂන් එක it's a must. තියෙන්න ඕනේ බයින්ඩ් බව කරගෙන යන්නේ ඒකට විශ්වාසයෙන් පහළ වෙනවා. සමිලන්ත අන්තිම ප්‍රශ්නේ භාවනාවට ඉතරම අදාළ නැතුණා අන්තිමේක ඉන්න කියන. දැන් කමින් අහන්න යම් කිසි කරුණක් නිසා හිතේ තරහක් ඇති වූ විට ඒ බව වටා වටා වැටුණා ටික වේලාවක් යනතුරු එය සිතෙන් අයින් කර ගැනීමට නොහැකිය. එවිට ටික වේලාවකට හෝ රාග චේතනාවක් ඇති කර ගැනීම හොඳද? නැතිනම් වෙන ක්‍රමයක් ඇතිනම් කරුණාකර කියා දෙනගෙන ඉතා යටහත් ඉල්ලා සිටිනේ මොහොතේ දුකිනුගේ බවපත. ඒ වගේ රාග හිතවිල්ල ගන්න මාකට් එක සුපර් මාකට් එකේ තියෙනවද දන්නේ නැහැ වගේ. <laughs> පළවෙනිම දේ තමයි ද්වේෂ හිතවිල්ලක් ඇවිල්ලා ද්වේෂය කියලා ආවට පස්සේ මට ඕන විදිහට යන්නේ නැහැ කියලා තේරුම් ගන්න එක. ඒ වෙනුවට හිතන්නේ ද්වේෂය කියලා අහුවෙලා ද්වේෂය වඩන කෙනෙකුයි ද්වේෂය කියලා අහුවෙලා නොවඩන්න උත්සාහ කරන දෙන්නේ අතර තියෙන ලෝක දෙක. ද්වේෂයල ද්වේෂයට අටලා යනවා කැටි පොඩු අරගෙන ගහ ගන්න හදන කොටයි. එන්න දැන් ද්වේෂයක් ආවම ආව කෙලසිලා ඉන්න මම ඒක අයින් වෙන්න කිව්වාමයි තේරෙනවා අපි මෙතෙක්කල් කොච්චර ද්වේෂයට උදව් කරලා තියෙනවද දැන් ඒක අයින් කරන්න ගියාම තමයි තේරෙන්නේ කොහොල කොහොල්ල වගේ දෙයක් අයින් කරන්න බෑ එතකොට තේරෙනවා කාගවත් ද්වේෂයකට හෝ මගේ ද්වේෂයට ඊට පස්සේ ආයෙ පොහොර දාන්න එපා. දැන හෝන දැන ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ඒ ද්වේෂය නතරකරන්න ඒකට විරුද්ධ පක්ෂේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් දුර්ජානන්සේ සඳහන් කරලා තියෙන්නේ ද්වේෂයේ ද්වේෂය බව දැනීමට වැඩිය වෙන මොනම බේතක්වත් නැහැ. මම මෙතකල් ද්වේෂය වැඩුවා. නැත්නම් අතවල හතුරයි කියලා හිතලා යාට නරක දේවල් හිතුවා පැතුවා දැන් තේරෙනවා ඒක අනිත් පැත්ත හරවන්න ගියාම තියෙන අමාරුව මේ කොල්ල වගේ මජන් වගේ යන්නේ නැහැ ඒ නිසා මම ඉන්නේ द्वේෂයේ මේ द्वේෂයට වෛර නොකර ඉන්න පුළුවන් කියන එක දැන් ඒක වර්ඩ් මීනින්ග් එකක් තියෙනවා කියලා द्वේෂයට द्वේෂ කරන්න එපා I will never hate my hate ever අපි ළඟ තියෙන ද්වේෂයට ද්වේෂ කරනවා. ඒක තමයි ද්වේෂයට තියෙන පොහොර. ඉතින්සා මොනවාකට නොකර ද්වේෂය දැක්කට පස්සේ ලොකෝම ලොකු ජයග්‍රහණයක්. ඒ ද්වේෂය මම කියා ගන්නත් එපා, නැති කරන්න හිතන්නත් එපා. ඒ ද්වේෂය මූණට මූණ දාලා තියන්න කද්දාකත් ද්වේෂයට මූණට මූණ දාලා ඉන්න බෑ. එයා ඉන්නේ හැම වෙලාවෙම වටෙන් ඇවිල්ලා පියෙන් අයින ගතියි. නිසා ද්වේෂ ආපුවම පුළුවන් තරම් දැනගන්න ඕනේ. රාගය හොයන්න යන්නත් එපා. ද්වේෂය නැති කරන්න හිතන්නේ නැතුව හිතියොත් හරිම අමාරුයි. ඒක නිකාර වමනේ කරලා කනවා. ද්වේෂ කාඩ පස්සේ ඒ ද්වේෂය දිහා මෙහෙම ෆේස් කරගෙන ඉන්නවා කිව්වම ඒ ද්වේෂය දීපු මනසයා කිස් කරන්න ඉඳන වෙලාව. ඉතින් මේක අම්මලා තාත්තලා දෙන්නේ නැහැ යාළුවෙක් කවදාකවත් දෙන්නේ නැහැ. අතුරෙක්ම දෙන්න. ඊට පස්සේ ඒක හොඳ පැත්තට දාගන්න හැටි. ඊට පස්සේ ඒ ද්වේෂය දීපු මනසයාට එයා හුත්තම යාළුවා බවට පත් වෙනවා. එයාට ඒ මාළිදේව සයිඩෝ කියනවා ගිහිල්ලා යාගේ ස්තුති කරන තරම් මොඩ වෙන්න එපා. ඔබ දැනගනි එවැනි කෙස්ටයක් කරන්න පුළුවන් ඉන්නේ හතුරෙකුට විතරයි. යාළුව කදා දෙන්නේ මේක නැතුවමත් බැරි පරීක්ෂණයක්. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන අපිට ඒ ෆ්‍රික්ෂන් එක එන්නම ඕන ෆ්‍රික්ෂන් එක දෙන්නෙම ඒ නිසා මේ බුද්ධ චරිතයේ දේවදත්ත චරිතය කියන සම්බන්ධකම දේවදත්ත නැතුව බුදුහාමර පුතේ ඉඳලා බුදුහමඳුරෝ ගාවට පාරමිතා වැඩිම කරුපේ කරන තමයි දේවදත්ත. අපි වැරදි නැතුව. හැම ජාතක කතාවම ළඟම ඉඳලා තියෙනවා. ඒ නිසා මේ දේවදත්ත කියලා කියන්නේ විශාල හතුරෙක් නෙවෙයි. බුදුගුණ උපවත් කරගෝ බුදුගුණ තෙදවත් කරන්න ඒ කඩු තිරේ තමයි සුදු පේන්නේ. ඉන්දෝනේසියා අපේ මේ චරිතෙට අපිට හතුරු ටිකක් ඕනේ. වලියට වලියට ගත්තී ඉන්න ඕනේ. ඒක තමයි මේකේ ගේම තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ නැත්තම් අල්ලි දින හරි ගන්න ඕනේ. හැබැයි වෙලා දෙන්නේ අපිට අඩු නැතුව ඉන්න අල්ලි දෙන්න නෑ. මට නෑ මයි ළඟ හිටිය දෙතුන් දෙනේ දැන් ඒකත් එක්ක ටැකල් කරලා ටැකල් කළේ නැතිලා ගිහිල්ලා හරි පාළුයි මට. කවුරු හරි ඕනේ මේ වලියක්. වලියක් කියන එක නේද? වලියක් කදින් කවුරු වාටවත් දාන්නේ ඒ ඔක්කොම මේ හරි ගියාට පස්සේ නික හැමදාම පාටි එකක ඉන්නවා. ඒකත් බඩගින්නක් නෙවෙයි පාටි එකක් වටනවන්නේ. නිසා අතුරෙක් අවශ්‍යයි. ඒක නැතුව මේ ප්‍රතිවාපන තුනවා වගේ. ඒ නිසා මෙහෙම හිතාගන්න. ඒකෝට මම හිතන රාජ්‍ය කන්සල් කරන්න වෙන්නේ නැහැ. මුළු ලෝකේ තියෙන සෑම දැනුමකටම මූල හේතුව ද්වේෂය. ද්වේෂය නිසා අපි හොයලා යනවා. ඒ නිසා ලෝකේ තියෙන සියලුම දැනුම ද්වේෂ මූලිකයි. ඒ නිසා ද්වේෂය තියෙන කෙනා විතරයි හොයන්නේ. මේ තියෙන කෙනා සතුටු එක්කන හොයන්නේ නැහැ. ඒ නිසා මේ ද්වේෂය කියලා කියන්නේ ඥානයේ අනිත් පැත්ත කියලා හිතා. ඥානයේ අනිත් පැත්ත තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒ නිසා ද්වේෂය හරියට ටැකල් කරුවොත් ඥානය තමයි. ඒ කියන්නේ ලෝකේ ඉන්න කට්ටියගේ ද්වේෂය අඳුරගත්තා නම් යාළුවා ලෝකේ පාලනය කරන්න පුළුවන්. එතන තමයි තියෙන්නේ මේ ගැසිච්ච. මේකට වෛර කරුවොත් කද්දාකවත් බෑ. මේ ලෝකෙත් එක්ක ජීවත් වෙන්නත් බෑ. ඒ ලෝකේ තියෙන රස ලැබෙන්නේ නැහැ අපට. සද්වේෂයනකොට ඒක ඥානයක් බවට හරව ගන්න ඕනේ. ඥානපදනමට දාන්න ද්වේෂපදනම කියන්නේ නිබ්බිදාව ඉන්නේ ද්වේෂපදනම. නීට වසකම කම්මැලිකම ඒකාකාරීම කියන්නේ නිබ්බිදාවේ ලක්ෂණයක ඉන්නම ද්වේෂයම. කවදා හෝ ඒක අයින් කරගන්න එපා. ඥානපදනමෙන් බලපුවම විරාගය බවටපත් වෙනවා. අත් මේ රාගය අනිත් පැත්ත බාටපත් වෙනවා. ද්වේෂ කරන්න ගියොත් කියා. ඔය මේ නිබ්බිදාට ද්වේෂ කරන්න එපා. නිබ්බිදාය පදනම වෙනස් කරන්න. ඥාන පදනමකට දාන්න ආපු ගමන් පුළුල්ම ඥානය ලැබෙනවා. ඒක මේ වක්කාර දර්ශනයේ සම්බන්ධ ප්‍රශ්නයක් ඥානපෝලික ස්වාමීන් වහන්සේගේ තැහෙන උත්සාහයක් කරන් තියෙනවා. ඒ පාරක් මයින්ඩ්ෆුල්නස් කියන පොතේ ඒ යෝගී කරුණ මේ ඉදිරිපත් කරන්නේ නමුත් ඒක මේ ඉංග්‍රීසි කොට තමයි වඩා හොඳ පරිවර්තනයේදී තියෙන ඉතර ලස්සන මේක පරිවර්තන වෙලා නැහැ. හැබැයි ඕන පරිවර්තන තුනක් තියෙනවා. එක එක එකම කම්පැනි පරිවර්තන තුනක් කරලා තියෙනවා. ඒ කියන්නේ තවත් ඉදිරියට ඉදපත් වෙන්න ඉඩ තියෙනවා. ඉංග්‍රීසි කියනකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි අපි අරගෙන තියෙන විනාඩි 20ක් විතර වැඩි කරලා 3යි 20යි වෙලාව ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපිට විනාඩි 40කට පමණ කාලයක් ආසන කාලයක් තියෙනවා. පරියසක්ම භාවනාව සඳහා අපි ඊට පස්සේ හතරට නැවත රැස් වෙනවා. පරියක් භාවනාවට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.